ඉතින් මේ දක්වා එන ධර්ම දේශනා මාලාවේ ක්‍රමයේ හැටියට බලනකොට වෙන විදියට කියනවා රත විනීත සූත්‍රයේ දක්වන සත්‍ය අනු සත් සත්‍ය විසුද්ධි ක්‍රමයේ දකින්නකොට අනුව බලනකොට මේක වැටෙන්නේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියටයි. ඒ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුව මේ උද්‍යප්පේ ඥානයේ මුල් කොටහේ නැත්තම් තරුණ උද්‍යව්‍ය අවස්ථාවේදී යෝගාවචරයාගේ භාවනා ජීවිතයේ යම් යම් සුබ නිමිති හොඳ ලකුණු පහළ වෙනකොට හිතේ කැළඹිල්ලක් උද්දච්චයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ පහළ වීම භාවනාවේ පෙර නිමිත්තක්. ඒක නිසා ඒවට කියන්නේ ධම්මුද්දච්චය කියලා. ධර්මයෙන් පහළ වෙන උද්දච්චය. අන්නේ ධම්මුද්දච්චය නතර කරන්න නැත්නම් ධම්මුද්දච්චය හරහා යන්න. එහෙම නැත්නම් ඒ ධම්මුද්දච්චය ගෙවම් කරන්න අතිවිශේෂ උපක්‍රමයක් අවශ්‍යයි. එකක් තමයි අපි ඊයේ ධර්ම දේශනාදී මතක් කරගත්ත විදිහට එවැනි දෙයක් එන බව දැනගෙන ඒකට සූදානම් වෙන එක දෙක තමයි ඒක හොඳ දෙයක් වුණත් මෙතෙන්දී ඉන්නේ හොඳ දෙයක් විදියට භාවනා ප්‍රතිඵලයක් විදියට ඒ වුණත් ඒක කෙලෙයි <clears throat> ඇලී ගන්නේ නැතුව ඒකේ ලාටු ගතිය තේරුම් අරගෙන මෙනෙහි කරලා නැවතත් මූල කර්මස්ථානයේ තවත් විදියට කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාව ඉස්සරහින් තියාගන්න ගන්න ප්‍රයත්නේ. ඉතින් මේ විදියට ඒ යෝගාවචරය ආයේ පහළ වෙන දස උපක්ලේශ ධර්ම හඳුනාගෙන එහි ඇති ඇලෙන සුළු ගතිය, ලාටු ගතිය විශේෂයෙන්ම තේරුම් අරගෙන ඒ වාට අහු නොවි නැත්නම් ඒකේ තියෙන ආදීනවේ සලකලා එනේන අවස්ථාවේ ඒක මෙනෙහි කරලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ ධම්මොද්දච්චය කියන භාවනාවේ ප්‍රතිඵල නිසාම පහළ වෙන්න පුළුවන් ඒ තිගැස්ම හිතේ අවිශ්චිච්ච ගතිය ඉක්මවන්න පුළුවන්. අන්නේ ඒ වෙනකොට ඇති වෙන පරිණාමයට දියුණුවට භාජනය වෙන්නේ උද්‍යප්පේ ඥානයයි. ඒ නිසා ඒ උපක්ලේශ ධර්ම සහිතව ඒ විශේෂය ඊටාම කියලා පැමිණිච්ච නැති දක්ෂ නැති අවස්ථාව උද්‍යප්පේ තරුණ අවස්ථාව විදිහටත් ඒක දැනගෙන ඒක ගෙවම් කරලා මේ ධම්මොද්දච්චය නැත්නම් ධම්මුද්දච්ච විග්ඝහිත මානස කියන විදිහට එහා පැත්තට යෑම ගියාට පස්සේ උද්‍යප්පේ ඥාණයට බලව උද්‍යප්පේ ඥානෙ වචුන් සදාන් කරනවා. නිසා උද්‍යප්පේ ඥානෙ මෙතන මේ සිද්ධ වෙන්නේ පරිණාමයක්. ඉතින් මේ පරිණාමය විසුද්ධි ක්‍රමයේ අනුව බලනකොට මග්ගා මග්ග ඥාන දර්ශනයේ ඉඳලා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට මාරුවක් විතර දක්වන්නත් පුළුවන්. ඒ වගේම යෝගාවචර ජීවිතයේ පැත්තේ බලනකොට ඒ යෝගාවචරයා සන්තති සම්මුතියේ ඉඳගෙන પરමාර්ථ බහවුරු කරන්න પરමාර්ථ භාෂාව හුරු කරගන්න අවස්ථාව බහතෝරන අවස්ථාව කියලා තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මේක ඇත්තටම දරුවෙකුගේ ජීවිතයේ බහතෝරන අවස්ථාව වගේ ඉන් ටිකිරි කතා හරියට ඇහෙනවා. ඉතින් හැම එකක්ම දෙමාපියව සලකන්නේ හුරතලයක් විදියටයි. ඉතින් ඒ දරුවට ගැළපෙන තාලෙට දෙමාපියොත් අට ගහිලා එයාට ඒ බබාගේ භාෂාවෙන් පුළුවන් තරම් බහ තෝරන්න පුරුදු කරනවා. ඒ වගේ තමයි අපේ විශේෂයෙන්ම ලංකාවේ මේ අවස්ථාවල් අධ්‍යක්ෂක ගුරුවරු ආචාර්යවරු මේ උද්‍යප්පේ අවස්ථාවේම තරුණ අවස්ථාවේ සිට බලය අවස්ථාවටපත් වීමක් බව තේරුම් අරගෙන ඒ සඳහා වැඩ කරන යෝගාවචරයට විවිධාකාරයෙන් අනුග්‍රහ කරනවා මේ බහතෝරණ දරුවෙකුට දෙමව්පියෝ අනුග්‍රහ කරන්න වාගේ. ඒ නිසා මේහිදී විශේෂයෙන්ම මේ තරුණ උදයබ්බේ අවස්ථාවේ ඉඳලා බලව උදබ්බේ අවස්ථාවට යනකොට අපි සතුව පවතින තොරතුරු ප්‍රමාණය අතිවිශාලයි. ලොකු සාරයක් ලොකු මේ දනු සම්භාරයක් අප සතුව පවතිනවා. ඉතින් ඒ නිසා භාවනා පොත්වල සෑහෙන පිටු ගාණක් මේ අවස්ථාවට ගත කරනවා. ඒක හරීම සරු ඕජා සම්පන්න ධර්ම රසයේ මතු කරන දෙයක්. මොකද හේතුව මේ අර සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍ය දිහාට හැරෙන හැටි නැත්තම් ලෝකායත ඥානවල ඉඳලා ලෝකෝත්තර ඥානවල ඥාන padiපෙලේ සඳකඩ පහන පාගෙන වෙලාව මීට ඉදිරියට තියෙන දිගින් දිගට දිගින් දිගට ඒ ලෝකෝත්තර පැත්ත සඳහා ලෝකෝත්තර නොවුනත් ඒ සඳහා බහත් හුරු කරන ගතිය. නිසා යෝග ජීවිතයේ බලනකොට සෑහෙන පරිණාමයක් පරිවර්තනයක් ඒ වගේම හැබෑ වෙනසක් සිදු වෙන අවස්ථාවක්. ඉතින් නමුත් දේශනා මුලදීම මම ඉතාමත්ම කරුණාවේ මතක් කරන්න කැමතියි මේ හරිය කියවෙන කාරණා බොහෝම ධර්මෝජා සහිතයි හරියට විස්තීර්ණයි ඉතිරි පැතිරි යන ධර්ම තොගයක් තියෙනවා. හැබැයි යෝග ජීවිතේ වැදගත් අවස්ථාව මේක නෙවෙයි මෙතෙන්ට එනකන් කරගත්ත ටික. මුල් ටිකයි වැදගත්ම කොටස. මින් පස්සට ගොඩාක් ධර්ම කොටස ආවට ඒවා බොහොම තීරණාත්මක බව හැබෑව. නමුත් ඒවා අර මුල් ටික හරිනම් මේ ටික ඉබේම හරියන දේවල්. කෙසේ නමුත් ගුරුවරු ආචාර්යවරු මේකට ආදාළ කොටස් ප්‍රස්ථාරගත කරලා ලයිස්තුගත කරලා ඒ පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් අර භාවනා නොකර දාර්ශනික වශයෙන් මූලධර්ම වශයෙන් ධර්මෝජාව වෙන ඇත්තෝ පොත්පත්වල මේ කොටස් කියවලා ඉතින් කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ගාථා බන්ධන කරන්න පටන්. ඉතින් කවි ලියනවා. ඉතින් බණ කියන්න පටන් ගන්නවා. ඒක ගැඹුරයි බොහොම හොඳයි මේක අපේ ශාසනය තමයි තියෙන්නේ කියලා. නමුත් ඒත් අර මුල් මුල් කොටස් සම්පාදනය කරගන්නේ නැතුව මේ ගැන කතා කරන්න හදන එක ගොඩ ඉඳලා පීනන්ටු ගන්නට හදනවා වගේ වැඩක්. යෝගාවචරය කියන්නේ ඒකටත් වතුරට බැහැගත්ත කෙනෙක්. එයාට අර ගොඩ ඉඳලා පීනන අය තරම් විතර සුරල් දාලා රබන් ගහන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොත්පත්වල තියෙන ධර්ම නොතිබෙන්න පුළුවන්. නමුත් සරුවච්චන් වහන්සේ අගය කරන්නේ එහෙම දැනුමක් නැති වුණත් එහෙම නැත්නම් ඒ දැනුමකට අයිතිවාසිකම නැති වුණත් ඒ වෙනකොට වතුරට බැහැගෙන අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි ආදී ඒ විසුද්ධි ටික තමයි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ගැම්ම ලබලා දෙන්නේ. ඒ ගැම්මෙන් ලොකු වෙනසක් ඇති වෙන බව හැබෑව. ඒ නිසා උපක්ලේශ ධර්මවලදී යෝගාවචරය අපහසුකටපත් වෙනවා නිවනෙන් මේ පිට තියෙන ලාමක දේවල් බලාපොරොත්තු ගියා නම් එතන බොරු වලක වැටෙනවා. මූල ධර්ම අනුව විතරක් භාවනා නොකරන යන ඇත්තොත් හයිය මේ කෑල්ල කතා කරනකොටම තේරෙනවා ගොඩ ඉඳලා පීනන්ට හදන කට්ටිය. නැත්තම් පොතේ ගුරාලයි කියලා. නමුත් හරියට වැඩේ කරන කෙනා මේක මුල් මුල් විසුද්ධි වල ප්‍රතිඵලයක් වශයෙන් දැනගෙන මේ වගේ මට්ටමට එනකොට නැවතත් හොඳට සලකා බලනවා මගේ සීලයේ අඩුපාඩුකම් තියනවාද අවස්ථාව හැටියට මට සීලය අදි සීලයක් පාටපත් කරන තව හොඳට ඒකේ ප්‍රතිතද කරගන්න මට පුළුවන්කමක් තියනවාද ඒ වගේම මේ වෙනකන් එනකොට තිබුණු මේ සමාධිය ප්‍රමාණවත් වුණාට ඉස්සරහට යන්න මීට වැඩිය මම චිත්ත සමාධියක් ඇති වෙන සප්පාය පරිසර ලබා දීලා ජීවිතය කාලසටහන ගුණයක් තියාගෙන නීතිපතා භාවනා කරන මට්ටමකින් සමාධි ශික්ෂාවට මට අනුග්‍රහ කරන්න පුළුවන්ද? ඒ වගේම දික්ඨිගතව හිටපු මම මෙතෙන්ට එන්න පුළුවන් වුණාට තව ඉදිරියට යනකොට මට තව තවත් කල්යාණ මිත්‍ර ආශ්‍රය නැවත නැවතත් සූත්‍ර අහුම්කන් දීම් වශයෙන් දිට්ටිච්චුගත කම්මය දිට්ටිච්චු කම්මය නැවත නැවත කරන්න පුළුවන්ද ඒ වගේම කාංකා විතරණේ මා යම් ප්‍රමාණයකට ඔළුව ඉස්සුවාට තවත් නානා විදිහට යටිපහුවෙච්ච සැකකුකුස් තියෙනවා. ඒවා දුරු කිරීම සඳහා නිතර ධර්ම සාකච්ඡා කරමින් ප්‍රශ්න අසමින් ඒවා සුද්ධ කරගන්න එක එnde ende ende ende වැඩි කරන්න යනවා. නැත්නම් නැවත කියනවා නම් අර කිරිවතින ගොයන් කරලා කිරි වදින්න වදින්න පාත් වෙනා වගේ අර මුලින් Taman සකස් කරගෙන ගිය වැඩපිළිවෙල නැවත නැවත සලකා බලමින් ඒක ඇද ඇරලා බයිසිකල් රෝදයක බකල් අරින කෙනෙක් වගේ ඇද ඇරලා සකස් කරගන්න. කවදාකවත් දැන් මම ඉන්නේ මෙතන ඒක නිසා මට පුළුවන් අනික් අයට උපදෙස් දෙන්න මම මේ මේ සෑහෙන වැඩ කොටසකට ආපු කෙනෙක් කියලා හිතනවට වැඩිය අර මුල් කොටස් නැවත නැවත සලකා බලන ගතියක් එනවා. ඒක නිසා එහෙම නැවත නැවතත් මුල හිතා බලන කෙනාට මේ ගමන ඉස්සරහට යනකොට මෙතෙක් වෙලා බරක් මෙතන වගකීමක් සකස් කිරීමක් ප්‍රයෝග කිරීමක් තිබුණාට මෙතනින් ඉස්සරහට යනකොට හරි රසයක් එහෙම නැත්නම් කියනවනම් ඒක විනෝදාංශයක් වාටපත් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන්නේ හේතුව මොකද මේ පුද්ගලයා වෙනකොට තමන්ගේ ඒ ජීවිතය, පෞරුෂත්වය, රුචි අරුචිකම් මේ භාවනා ප්‍රගමණයට අනුයාත වෙන තාලෙට අනුග්‍රහ වෙන තාලෙට හැදෙන්න ලෑස්ති වෙනවා. නැත්නම් සරුවචනාංශිකේ සරුවචන ගුණයක් වශයෙන් පෙන්න මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය කෝවට දාලා මකනවා වගේ ඒ පුද්ගලයා තමන්ගේ හැම මති මතාන්තරයක්ම හැම දැඩි ග්‍රහණයක්ම හැම දැඩි මේ අදානගාහි දුප්පටි නිස්සග්ග කියන දැඩි කොට ගැනීම සහ <clears throat> තමන්ගේ රුචර්ජකම් අතනාරින ගතියේ තියෙන ඔලමලකම දැනගෙන මු르දු අනතිමානී ගුණ ඇති කරන්න පටන් ගන්නවා. ඒ දේ නොතිබෙනවා වෙන්නේ නැහැ බෞද්ධ නොවන ඒ පරිසරය සංස්කෘතික ලක්ෂණ නැති කෙනෙකුට නම් හරි වෙහෙසයි මේ වෙන භාවනාවට කොහොමද අනුග්‍රහ කරන්න කියලා. නමුත් ලංකාව වගේ රටක ඉපදිච්ච එවැනි සංස්කෘතියක් පරිසරයක් තියෙන කෙනාට හරි දනු සම්භාරයක් තියෙනවා මේකෙදී. සීලය සකස් කරගන්නට, සමාධිය සකස් කරගන්න, ආධ්‍යාත්මික වශයෙන් ආද සමාජික වශයෙන් දේශපාලන වශයෙන් අපේ තියෙන මේ සංස්කෘතික උරුමය හරියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක යෝග ජීවිතයේ වැදගත් අවස්ථාවක්. නමුත් ඒකෙන් යෝගාවචරය තේරුම් ගන්නේ නියම වේලාවට මම සීලක පිහිටියා හොඳ වේලාවට. නියම වේලාවට මම සමාධියක් ඇති කරගත්තා කියලා අර තමයි මුලින් මුලින් ගත කරපු යෝග ජීවිතේටම තමයි ස්තුතිවන්ත වෙන්නේ. අන්න එහෙම කරගෙන යනකොට මේ මූලික උපක්ලේශ ධර්මයන්ගෙන් තිබුණු බාධාව දුරු වීම හොඳ පසලොස්සක දවසක හන්දට ආවරණය කරමින් තිබුණු අඳුරු වලාවල් දුරු වෙලා සරාසඳ හොඳට අහසේ බබලනවා වගේ යෝකාවචරගේ අදිෂ්ඨාන ශක්ති වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම භාවනා ජීවිතයේ ඉදිරි බලන ගතිය මෙතෙක් කල් පසර බලමින් වැටෙමින් සැක කරමින් ගියා දැන් ඒ සැක කුකුස් නැහැ 100%ක් නෙවෙයි හුඟක් අඩුයි ඒ වගේම මේ මාර්ගය අමාර්ගය දක්වන නිසා ඒ යෝගාවචරයට හොඳ දෙයක් ඉදිරියට මතු වුණත් නරක දෙයක් ඉදිරියට මතු වුණත් ඒ මතුවෙන දේ මතුවෙන තාක් දේවල් නැති වෙනවා කියන විදිහට යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා ඒ ධර්මතාවය නැත්තම් දේක මුලැමැදාග බැලීම හුදු විනෝදාංශයක් වාටපත් වෙනවා. මෙතෙක් කල් යෝගාවචරය හොඳ දේවල් තෝරන්න ගියා. මේක මට උනේ නැති ඇයි මේක මට වෙන්නේ ඇයි ඇයි මට මෙහෙම වෙන්නේ එව්වා බල බල හිටියට දැන් සෑම ධර්මතාවයක නාම ධර්මයක් වේවා රූප ධර්මයක් වේවා. ඒ සෑම දෙයක්ම මතුවීම දකිනවනම් එයා දන්නවා මේක කපුරු පුච්ච පුතනක අලුවත් ඉතුරු නොවේ දැවි යන්න ආසේ මේක නැති වෙනවා. අන්නේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියන නාම රූප දෙකටම ආවේනික ලක්ෂණය. යෝගාවචරය දැකීම ඒක හරියට මේ කුංචි දරුවෙක්ගේ ඇස් දෙක ආවට පස්සේ ඇතික එනවා කියන උපදිනකොටම ඇතික තියෙනවා තමයි. නමුත් ඒක නිකන් පාවෙන ඇස් දෙකක් තියෙන්නේ. එකලස් කෙරුවට පස්සේ ඒ දරුවා හෙල්ලෙන හැම දෙයක් දිහාම බොහෝම උනන්දුයෙන්. ඒ පිරිසිදු ඇස් දෙකක් තියෙන්නේ බලන්න වගේ සෑම ධර්මයක් දිහාම බලන්න මේක ඇතිවීම නැතිවීම දෙක පමණයි. එතකොට මේ යෝගාවචරය මේක නාමද රූපද කියලා බලන්නේ නැහැ. ඒ කියන්නේ වෙන් කරන්නට වෙන් කිරීමට වෙහෙස ගන්නෙ නැහැ. ඒ වගේ මේක හොඳද නරකද කියලා වෙහෙස ගන්නෙත් නැහැ. මේක සබ්බියද අසබ්බියද කියලා ඒ වෙහෙස ගන්නෙත් නැහැ. ඒ නිසා ධර්ම කියන වචනයට විශේෂ අර්ථයක් එන්න පටන් ගන්නවා. ධාරේතිති ධම්මෝ කියලා ඒ අටුවාචාරින් වංශලා පෙන්ලා දෙලා තුන ධර්මයේ හැටි තමයි ඒ බව ඒ ස්වභාවය ඒ ධර්මතාවය දරණ ගතිය. ඒක නිසා ඒ ආධ්‍යාත්මික වායෝ ධාතුව වේවා බාහිර වායෝ ධාතුව වේවා ඒක මතුවෙන්න ඉස්සරලා උපාදයට ඉස්සල්ලා නොතිබිච්ච කම්පන චංචල ගතියක් හෝ දරණ සුළු ගතියක් ඒක මතු වුණාට පස්සේ ඇති වෙනවා. ඊට පස්සේ ඒක ආයෙත් ඒ කම්පන චංචල ගතිය අභාවයට යෑමෙන්, Nirodheටපත් වීමෙන් වායෝ ධාතුවේ අභාවය සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉස්සල්ලා කම්පන චංචල ගතිය වශයෙන් මතුවෙච්ච වායෝ ධාතුව ඊගාට තියෙන දේ නොසොල්ලා හොල්ලන්න නැතුව තියෙන දරණ ගතිය වශයෙන් පහළ වෙනවා. තේජෝ ධාතුවත් මේ ඉවසා ගන්න බැරි උණුසුමක් වශයෙන් පහළ වෙනවා. ඒක පහළ වුණා නැති වුණා. ඊට පස්සේ එතනම සිසිලස පහළ වෙන්න පුළුවන්. ඒ තේජෝ ධාතුවට විල්ලැජ්ජාවක් නැහැ. මේ උණුසුම තිබුණ තැන නේද මේ සීතල පහළ කියලා එහෙම එකක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා හොඳට සක්මන් කරනකොට ඒ යෝගාවචර විස්තර සහිතව මේ මට්ටමට එනකොට විදර්ශනා වශයෙන් බලවත් තැනක ඉන්න නිසා එක පියවරක් පියවර තුනකට විතර කඩලා මෙනෙහි කරන්න පුළුවන් ඔසවනවා, යවනවා, තබනවායි කියලා. ඒ යවන වෙලාවේදී දැන් ඔසවීම තැබීම වෙලාවේදී යෝගාවචරා විශේෂයෙන්ම පාදයේ යටිපතුල ස්පර්ශ කරනවා. නමුත් යවන වෙලාවේදී නිකන් සරුංගලයක් වාතේ හරහා යන්න වාගේ ගුවන් යානයක් වාතේ හරහා යන්න වගේ යනකොට මේ පිටිපතුලේ එකම තැන උණුසුම් බිබිලි සිසිල් බිබිලි වගේ පහළ වෙන්න පටන් ගන්නවා. ඒකේ නලියන කම්පන චංචල ගති කිලෝරක් නැතුව පහළ වෙන්න පටන් අර ගන්නවා. මේ උණුසුම තිබුණු තැනම ඊගාව චිත්තක්ෂණේ සීතල පහළ වෙනවා. ඒකට යෝගාවචරයට ඉස්සර නම් කල්පනා වෙනවා මේ කොහොමද මේක වෙන්නේ? මේ උණුසුම නම් උණුසුම තියෙන්න ඕන, සීතල නම් සීතල වෙන්න ඕන මේ දෙක. මේ විරුද්ධ පද දෙකක් විරුද්ධ ධර්ම දෙකක් කොහොමද පහළ වෙන්නේ කියලා. දැන් අර ඇතිවීම නැතිවීම දෙක පමණක් බලන නිසා අර ඉස්සර තිබුණේ කලකොල ගතියක් නැහැ උණුසුමාව නම් උණුසුම එන්නේ නැති වෙන්නයි සීතලාව නම් සීතල එන්නේ නැති වෙන්නයි කියනවා මිස ඒකෙන් Taman ගන්න උණුසුම හොඳයි උණුසුම නරකයි සීතල හොඳයි සීතල නරකයි කියන වර්ණ ගැන්වීම ඒකට මේ ලේබල් එල්ලිල්ල ඉබේම දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා මතුවෙන මතුවෙන දේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන එක පමණයි. ඒ විදිහට බලනින්නකොට යෝගාවචර ඉස්සර නම් හිතේ සැකයක් තිබුණා උණුසුමත් තියෙන තැනක ආය කාලයකට සීතලක් පහළ වෙන්න බෑයි කියලා. නමුත් ඒ නිසා ඉස්සල ඉස්සල සීතල උණුසුම තියෙන සීතල තැන පහළ වුණත් ඉතින් දුවගෙන ගිහලා කමටහන් සුද්ධ කරන්න ආනවා. කොහොමද ස්වාමීන් වහන්සේ කොහොමද ආචාර්යයන් වහන්සේ මේ උණුසුම සීතල පහන දැන් එහෙම එකක් නෑ උණුසුම තිබුණා ඒක ගියා දැන් සීතල පහළුණයි කියලා ඒ දේවල් වල විපරිණාමය ඒ දේවල් වල පෙරලෙන සුළු ගතිය දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා ඒකෙම වෙන්න පුළුවන් මේ මෙච්චර ලස්සනට සුවද වෙහිට මිනිස්සයා ඊගා චිත්තක්ෂණේ අන්තිම භයානක හතුරෙක් බවට පත් වෙන්න පුළුවන් ඒ හතුරා ඊගාව චිත්තක්ෂණේ දිවෙන් දිව ගාගන්න මිතුරෙක් බාටපත් වෙන්න පුළුවන්. ඊ타ත්ම දුර්දාන්ත වූ අසාසනික වූ චෞර පුරුෂයෙක් ඊගා චිත්තක්ෂණයක පාරටම අධික සද්ධාවන්ත ප්‍රඥාවන්ත පුද්ගලයෙක් බාටපත් වෙන්න පුළුවන්. මේවා ඉස්සර හිතුවේ પરම්පරා ගණන් යන එහෙම නැත්නම් කල්ප ගණන් පරිපූර්ණ දේවල් කියලා. මේ උද්‍යප්පේ දෙක ආවට පස්සේ යෝගාවචරිතේ උනානම් වෙන්න පුළුවන්. මේ ලෝකේ කවදාකවත් වෙන්න බැරි දෙයක් වෙන්නේ නැහැ. ඉස්සර මේවට උත්තර බඳින්න කියලා අපි සෑහෙන්න වෙහෙස ගන්නවා. දැන් මේ මට්ටම පෙන්නට පස්සේ ඒ යෝගාවචරය එන ඕන දෙයක් පිළිගන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒක නිසා නිකන් සාමාන්‍ය ජීවිතේ කතා කරනවා නම් කීයකින් මහාන වෙන්න ඕන කෙනෙක් කොන්නෝක ගුණාට පස්සේ. එතකොට මේ මිනිස්සයා පැවිදුණාට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් වුණාට පස්සේ ගුරුන් වහන්සේ හරි වුණත් වැරදුණත් බේරෙන්නේ නැහැටි දානවා. පරිසරය හරි වුණත් වැරදි වුණත් බේරෙන හැටි දාන්න. එහෙම නැති වුණොත් සෑහෙන රඳා පැවතීමක් විශ්වාසයක් තියන්න වෙනවා පරිසරය ගැන. මම හිතන්නේ ඔක්කොට මේක කරන්න පුළුවන් කියලා. මොකද මේක මේ මට්ටමට එන්න මේ විසාකාව පඬිස සාමණේර සංකීච්ඡ සාමණේර වගේ අත්ංගන අවුරුදු 7 සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ දැන් තියෙන தත්ත්වය බලනකොට මේ මට්ටමක් ඒ තරම් ඊටාම ලදරු වයසේදී බොහෝම කලාතුරකින් වෙන්නේ. ඒක නිසා තරු පුංචිම වයසේ පැවිදි වෙච්ච අත්තන්ට මේක මේ වචනේ ඊතර මිහිරි වෙන එකක් නැහැ. නමුත් ගිහි ජීවිත ගත කරන ඇත්තෝ කල්පනා කරන්න ඕනේ මේ මට්ටමටවත් හිත හදාගන්න නැතුව ගන්න තීන්දුව ඔක්කොම හැදිමිටේ තීන්දුව. ඒ ඔක්කොම මේ ආවේග යනක ගන්න තීන්දුව. මෙන්න මේක පැන්නුවාට පස්සේ නම් ගන්න තීන්දුව කුලප්පු වෙලා ගන්නව නෙවෙයි හොඳ අධිෂ්ඨාන ශක්තියක් නැත්නම් අධිමොක්කයක් සහිතව කරන දෙයක්. ඒ වගේම එවැනි පුද්ගලයෙකුට මේ මම කතා පොඩ්ඩක් පිටපැත්තට හරවන යන්නේ හොඳටම බලන් හිතෙනවා මේකනම් ස්වභාවයේ මොකටද පැවිදි වෙන්නේ? ගිහි වෙඳගෙන මොකද කරන්න බැරි? કોઈ චිත්තක්ෂණයක මට මේ ඇතිවීම නැතිවීම දෙක බලන්න බැරි. ඕනම වෙලාවක බලන්න පුළුවන්. ඕනේ ඉරියව්වක බලන්න පුළුවන්. ඕනේ පශ්චාත්තාපයක බලන්න පුළුවන්. ඕනේ ජයග්‍රහණයක බලන්න පුළුවන්. බාහිර කෙනෙක්ගේ බලන්න පුළුවන් ඇතුළත බලන්න පුළුවන් කියලා ඒ ධර්මතාවය බලන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට බලන බලනදී ධර්මතාවයේ මිස අර වර්ණ ගැන්වීම එනවා අඩු වෙනවා හොඳ නරක හරි වැරදි වේවා නොවේවා මංගල දුමංගල ඌව නැති වෙලා ධර්මතාව පේන්න පටන් අර ගන්නවා ඉතින් ඒ අවස්ථාවේදී පැවිද්දක ඉන්නවා නම් ලේසි බව මම මගේ ජීවිත ශක්තියෙන් කියනවා ඒ මොකද ගීයෝ ඒකට කැමති නැහැ ගියන්න ඕන කරලා තියෙන්නේ ඒ දකින්න දේවල් අනුව බෝධිලිම වගේ වර්ණ මාරු වෙන්න ඕනේ ඒගොල්ලන්. ජයග්‍රහණයක් දකින්න උඩ පැනලා කෑ ගහලා නටන්න ඕනේ. කනගාටුවක් වෙනකොට මූණ අට කරගෙන දික් කරගෙන එල්ලාගෙන ඉන්නම ඕනේ. මලගෙදර ගිහිලා hina වුණොත් එimhe ඒක මහා භයානක අපරාධයක්. නමුත් යෝගාවචරයට මලගෙදර ගියාට දැන් මූණ දික් කරගෙන ඉන්න ඕන කමක් නැහැ. ඒකේ සතුට වෙන්න කාරණාවක් තියෙනවා. හොයන්න පුළුවන්. අන්න ඒ නිසා නිකන් ගිහියන් අතර කොන් වෙන ගතියකට එනවා මේ ඥාණය වැඩ කරන වැඩ කරන යනකොට. නමුත් හංගගෙන ඉන්න පුළුවන්. ආන්න මේ විදිහට යනකොට ඒ යෝගාවචරයට ඒක සාමාන්‍ය විස්තර කරන්නේ මෙහෙමයි මෙතෙන්ට එනකන් අපි මේ උද්‍යප්පේ ඥාණයට එනකන් දෙයක් දිහා බලනකොට යෝගාචර බලන්නේ ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන් කරලා ආස්වාසයට නයිසાર્ගික වූ ඊටමාවේනික ලක්ෂණ ප්‍රස්වාසයෙන් විනස් වීම නම් වූ පෞද්ගලික ලක්ෂණ බලන්ටයි මෙතන දක්වා භාවනා ගියේ. ඒකට කියනවා පච්චත්ත ලක්ෂණය බැලීම කියලා. පෞද්ගලික ලක්ෂණ බැලීම, ස්වභාවික ලක්ෂණ බැලීම කියලා. දැන් මෙතෙන්දී ඉස්සල්ලාම යෝගාවචරයා හැම නාම ධර්මයක හැම රූප ධක්ම පොදු ලකුණක් බලන්න උත්සාහ හැම එකක්ම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ආශ්වාසයත් ඇති වෙනව නැති වෙනවා. ප්‍රශ්වාසයත් ඇති වෙනව නැති වෙනවා. ආශ්වාස කියන්නේ උණුසුමක් නම් උණුසුමත් ඇති වෙනව නැති වෙනවා. ප්‍රශ්වාසය කියලා කියන්නේ ආශ්වාස කියන්නේ සීතලක් නම් ඇති වෙනව නැති වෙනවා. ප්‍රශ්වාස කියන්නේ උණුසුමක් නම් ඇති වෙනව නැති වෙනවා. ඉස්සලා බැලුවේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස. ඒකට කියනවා පරිච්ඡේද ඥානය කියලා. පරිච්ඡේද ඥානය කියලා දෙක වෙන්කොට දැන ගැනීම. දැන් මේ පරිච්ඡේද කරන බව වෙනුවට සම ලකුණ එනකොට මහා පුදුමාකාර දෙයක් ධර්මතාවල සිදු වෙනවා ඒ දේවල් වල තියෙන විචිත්‍රත්වයේ අඩුවීමත් සමතාවයේ ඇතිවීමත් ඒකාකාරී භාවයේ ඇතිවීමත් ඒ විශේෂතා වූ ප්‍රේමණීය නන්දනීය ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. දේවල් අතර වෙනසක් තියෙනකන් තමයි තාරාතිරං හෙට්ටු කිරීම ඉස්සර වෙන්න මහ මුල්වැවරියම කණ්ඩ ඕනකම එන්නේ. ඔක්කොගෙම තියෙන සමතාවයේ බලන් හදනකොටම පුදුමාකාර තලතුණකමක් ඒ යෝගාවචරයට එනවා සමහරෙකුට ඒ තලතුණකම දරා ගන්න බැරුව යනවා කොච්චර දරා ගන්න බැරිද කියනවනම් ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස නැතිවීම හිත කියවන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක නැතිවීම වාගේ පිම්බීමේ ඇකිලීමේ අතර වෙනස නැතිවීම පිම්බීමේ ඇකිලීම අතර උනා වාගේ ඒ තරමටම අපි මේ දේවල් වෙන් කරලා අන්ත දෙක වශයෙන් පාවිච්චි කරන කෙනාට දැන් මැදින් දෙක අතරමැද තත්ත්වයට එනකොට හිස් බවක් වැටේ. මේක හොඳ ලස්සනට විස්තර වෙනවා විස්තර කරන්නත් පුළුවන් වේදනාවකට දුක් වේදනා සුඛ වේදනා දෙකම ඇතිවීම නැතිවීම දෙකක් කියලා බලනකොට යෝගාවචරය ගොඩක් වෙලාට හිත වට්ටගන්නේ දුකක් නැති සැපක් නැති අදුක්කම සුඛ වේදනාවට. එතන නීරසයි. ඒක මතක ශක්තිය තියාගන්න දෙයක් නැහැ. අරමුණු කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක දැක්කා කියලා ආඩම්බරයක් නැහැ. මොකද බොහෝ කොට තියෙන එකමයි ඒකේ පේන තියෙන්නේ මේ නීරස ගතියක්, ඒකාකාරී ගතියක්, තනි වුණා, කොටු වුණා වගේ ගතියක්. මේ විදිහට සෑම දෙයකම රූපයක් අරගත්තත් ඊ타මත්ම රාග දනවන රූප ඊ타මත්ම ද්වේෂ දනගෙන දේවල් මැදිව තියෙනවනේ ඒ දිහා අපි දෙසරයක් බලන්නේ. අධික රාගයක් තිබුණොත් තමයි පොඩ්ඩක් උස්සලා ආයෙසරයක් බලන්න ආසයි තියෙන්නේ. අධික ද්වේෂයක් තියෙනවනම් ඒත් අපි නැවත සැරයක් බලනවා. ඒ දෙක නැති වෙච්ච ගමන් ඒ රූපේ බලලා ඇති වැඩක් නැහැ. ඒ වගේම සද්දයක්, ගන්ධයක්, රසයක්. ඒක නිසා මේ පැවැත්ම පැවැත්මට කියන නමක් තමයි ප්‍රවෘත්ති කියන එක. ප්‍රවෘත්තියක් රසවත් වෙන්නේ අන්තවාදී වෙනකොට. එහෙම නැත්නම් ඒ ප්‍රවෘත්තිය ගන්න දෙයක් නැහැ. අපි චිත්‍රපටයක් බලනකොට ඒක බලන්නේ මරණයක් තියෙන්න ඕනේ, මගුල් ගෙදරක් තියෙන්න ඕනේ, ෆයිට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනකොට විසිල් ගහ ගහ බලනවා. අපි හිතමු මිනිස්සේ පැයක් දෙකක් විතර ඉඳගෙන භාවනා කරනවා, පිච්චරයක් පෙන්නවා පැය තුනක එකක්. කවුරු යයිද බලන්න? ඔගේ මොනව බලන්නේ කියලා. ඒකේ කෙලෙස් අවිෂෙන්නේ නැහැ. ඒක බලන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට අර උදයබ්බේ දකින්න පටන් ගන්නවා කියලා කියන්නේ දේවල් වල තියෙන සමතාවයේ දේවල් අතර තියෙන මෙතෙක්කල් විවිධත්වයේ බලපු දේ ඒකත්වයට ගිය ගමන් සම්පූර්ණ වර්ණ චිත්‍රයක් කළුසුදු චිත්‍රයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දියසායන් චිත්‍රයකට වතුර ඉහුණා වගේ. දියසායන් චිත්‍රේ වතුර වදින්න ඉස්සෙල්ලා හැම ධාරයක්ම හැම මායිමක්ම හොඳ ලස්සනට පේන නිසා ඇස්වල ආකාරය, ගස්වල ආකාරය, ස්ත්‍රී පුරුෂ ගති හොඳට පේනවා. අර වතුර වැටලා බොඳ වෙච්ච ගමන් ඒක තන්නේ කරම අර වර්ණ රූපේ නැතිලා යනවා. මේකට තව හිට්වා දින උපමාවකට කියනවනම් කියන්න තියෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ හොඳ මගුල් ගෙදරකට සකස් කරපු මගුල් මේසයක් කෙනෙක් ඉතාමත්ම ආශාවෙන් විවිධ වර්ණ විවිධ රස විවිධ පෝෂ්‍ය පදාර්ථ රස විඳිනකොට ඒ උයප කෙනාට ස්තුති කරකට එක එක එක එක රස එක එක එක එක ಗುಣ එක එක වර්ණ වශයෙන් අපි බිඳිනවා ඒක බොහොම සමාජයේ උසස් සැලකිල්ලක් තමයි භෝජන සංඝ. නමුත් ඒක වමනේ කෙරුවොත් එහෙම ඊට පස්සේ ඒක දිහා බලන එකත් සමාජශීලී ධර්මයක් නෙවෙයි අරකම තමයි. ඇතුළට යනකොට පුදුම රසයක් පුදුම උනන්දුවක් පුදුම ගුණ ප්‍රකාශයක් තියෙනවා. වමනේ කරාට පස්සේ ඒක යන කතා කරන එක පවා සමාජශීලී නෑ. අන්නේ වගේ අර උද්‍යප්පයේ තරුණ අවස්ථාවේ ඉඳලා බලව අවස්ථාවට යනකොට මේකට ඇතුළට ගන්න අවස්ථාව විතර නෙමෙයි එළියට දාන අවස්ථාව ගැන නිතර කල්පනා වෙන්න පටන් ගන්නවා. මම කියන්නේ නෑ ඒ දේ වමනේ කරන්න නැතුව දෙරෙව්වට පස්සේ එළියට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ ගැන කතා කරන්න ගත්තොත් එimhe අනවශ්‍ය දේවල් කතා කරුවා කියලා දොස් කියනවා. ඒක හැංගිලා කරන්නේ ඒ තරමටම ලැජ්ජයි. කැම්මේ සිටි වගේ ප්‍රසිද්ධියක් එතන නැහැ. මෙන්න මේ සංසිද්ධිය දැක්කට පස්සේ කුමනක නැටුම් කෙලි කවට සිනාදා. ඉති පේන්න පටන් ගන්න මේ සෑම සිලිලාරයක්ම තියෙන්නේ ඔන්න ඔතනින් හමාර වෙන වැඩපිළිවෙලක් කියලා. මෙතෙක් කල් අපි ඇතිවීම පැත්ත දැකලා නැතිවීම පැත්ත දකින්න නොදකින්න තිබුණු ගතිය දැන් වැහුම් ඇරලා පෙන්වනවා. පෙන්නකොට යෝගාවචරයට ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඒ හතර ධාතු බෙදුවත් නැතත් ඉතින් නම් ඉතාමත් උනන්දුයි මේ ආය ආස්වාස වස්වාස වාතයේ තියෙන පටවිය ආපෝතේජ වෙන් කළ බලන්න. ඒ වගේම ඒක රූප ධර්ම මේ ටික නම් ඒවා වෙන්කොට දැනගන්න නාම ධර්මය කියන්නේ මොකද්ද? මොකද්ද නාම රූප පරිච්ඡේදන කියන්නේ මොකද්ද මේ කියලා හරිය ආසයි. නමුත් මෙතෙන් ගියාට පස්සේ වෙනවා නාම වුණත් ඇති වෙනවා නැති වෙනවා රූප වුණත් ඇති වෙනවා නැති වෙනවා. ඒක නිසා මේ විස්තර වශයෙන් බැලුවත් නැතත් මේකේ සංසිද්ධිය මේකයි කියලා. සෑම දෙයක්ම සංකිපිත්වා වවත්තන වවත්තානේ පඤ්ඤා කියලා මේවා ගොනු කර කර ගොනු කර බැලුවොත් මෙන්න මේ ඇතිබීම් නැතිවීම් දෙකට අහුවෙන්නේ නැති ධර්මතාවට අහුවෙන්නේ නැති දෙයක් මේ ලෝකේ තියෙනවද හොඳ දේත් ඇති වෙනව නැති වෙනව නරක දේත් ඇති වෙනව නැති වෙනව සුබ දේත් අසුබ දේත් සෑම දෙයකට මේක තියෙනවා නම් යෝගාවචරයට පරණ කණ්ණාඩි අයින් කරලා සුබ අසුබ අනුන්සූලං සුභ අසුභං ආදි වශයෙන් සරුවත් chance දේශනා කරන විදිහට සියල්ල අයින් කරලා මේ ඇතිවීම නැතිවීම දෙක ධර්මතාවයෙන් තොර යමක් තියෙනවාද කියලා බලන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට කිසිම දෙයක් මේ ලෝක ධාතුවේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බැලුවත් මොන ඉරියව්ව බැලුවත් අහුවෙන්නේ නැති දෙයක් නැහැ. ඒක දකින්න දකින්න එන්නේ දේවල් පිළිබඳව විරංජනයයි. රංජනීය කියලා කියන්නේ රමණේ කිරීම. විරංජනීය කියලා කියන්නේ රමණේ කරන්න බැරුව ඒක නිසාම ඔය මේ ක්ලෝරින් පවුඩර් එකට කියනවා විරංජන කුඩු කියලා. ඒ විරංජන කුඩු දාලා රෙද්දක් හේදුවොත් මේ රෙද්දේ වර්ණ රෙද්දේ වර්ණ සේරම දිය වෙලා යනවා. නිකන් කන සුදු පාටක් ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය වෙනුවට මේ ඇතිවීම නැතිවීම දෙකෙන් මේක පෙලෙන්නේ නැති දෙයක් මේකේ නෑ කියලා දකිනකොට අන්තිමට දේවල් වල සටහන් ආකාර විවිධාකාරයෙන් දැක දැක හිතපු හිත ඒවා හරහා ඒ සෑම සටහනක්ම සෑම ආකාරයක්ම සෑම නාමයක්ම සෑම රූපයක්ම සෑම හේතුවක්ම සෑම ඵලයක්ම මේ ඇතිවීම නැතිවීම දෙකට යටයි කියන කියනකොට ඒ බලාන සිටීම පවා දුක් දෙන්නක් පාටපත් වෙනවා. ඒක නිසා ඒ ධර්මතාවයේ සරුවචනාංශිකේ වචනෙන් කියනවනම් යමක් පෙරලෙන සුළු නම් ඒක තමයි යාරි වේවහරේ දුක කියලා කියන්නේ. ඉති යෝගාවචරය බලනවා දැන් නොපෙරලෙන යමක් මොනවද තියෙන්නේ කියලා. නොපෙරලෙන යම. විපරිණාමයටපත් නොවෙන යම. ඒකෙදී හරි ලස්සන අර අපි ඉස්සලින් දර්ශනයක් ගත්තා සැප දුක දෙක අයින් කරුවට පස්සේ ඉතුරු වෙන කොටහ අදුක්කම සුඛේ නම් ඒක හොඳට අවබෝධ කෙරුවොත් වැඩි වේලාවක් තියෙන අදුක්කම සුඛේ කියලා. ඒ වගේම තමයි මේ මනස නම් වූ තිරයේ පහළ වෙන්නා වූ තිත් නාම වශයෙන් රූප වශයෙන් කියලා අපි හිතමු. අපි මේක අල්ලන්න පුළුවන් නිසා ප්‍රමාණ කරන්න පුළුවන් නිසා මනින්ද කිරන්න පුළුවන් නිසා රූප කොටස් ඉදිරියට ගත්තොත් ඒකේ වර එක පටවි ධාතුව මත වෙනවා වර එක තේජෝ ධාතුව මත වෙනවා වර එක මත වෙනවා හරිය ටෙලිවිෂන් චිත්‍ර තිරේක ප්‍රෝග්‍රෑම් එක දුවන්නේ නැති වෙලාවේ වැටෙන තිත් වාගේ. ඒ තිත් බොහොම ශීඝ්‍රයෙන් ඇවිල්ලා වැඩි වැඩි වැඩි වැඩි යනවා. හොඳට බලන් හිටියොත් පෙනේවි. ඒ සෑම තිතකටම ටෙලිවිෂන් තිරේ මහර වෙන සෑම තිතකටම ඒකටම වෙන් වෙච්ච උපාදයක් තියෙනවා ඒකටම වෙන් වෙච්ච තිටියක් නැත්නම් ඒක ආප බවට පෙනීමක් තියෙනවා ඒකටම වෙන් වෙච්ච භංගයක් තියෙනවා ඒක නැති වෙච්ච ගමන් තව තිතක් එතෙන්ට අවිදියවල ඒක අර ඉස්සලක තිබුණයි කියලා භාගයට නතර වෙන්නේ ඒකට ඇතිවීමක් තියෙනවා තිරේ කැපී පෙනීමක් තියෙනවා ප්‍රකාශ අවස්ථාවක් නැතිවීමක් තියෙනවා බලන්න කවදාකවත් මේ තිත් දෙක ගැටුමක් වෙනවද කියලා කවදාකවත් නැහැ ඒ වගේ තමයි අපිට ආනාපානේ භාවනා කර කර ඉන්න කෙනාට ඒ වෙලාවේ හිතවිලි ආවට එයාට හොඳට දැක ගන්න පුළුවන් මේ හිතවිලි තිබුණට ආනාපානයට බාධාාවක් නැහැ. සද්ද ඇවිල්ලා වදිනවා. ඒ සද්දක් දකින්නේ අර ටෙලිවිෂන් චිත්‍රපටයේ වටින තිත් වගේ ඒ ශබ්ද තිබුණට ආනාපානෙට බාධාවක් නැහැ. ඒ ශබ්ද වලින් ආනාපානෙට sannivedanayaකුත් නැහැ. පණිවිඩයකුත් නැහැ. කය වේදනක් තියෙනවා. ඒ වේදන සම්පූර්ණ ස්වාධීන සංසිද්ධියක්. නමුත් ඕනනම් ආනපනේ බලතයි. හිත පුරුදු වෙලා ගියේ නැත්තම් හිතට කිසිම න්‍යාය පත්‍රයක් නැත්තම් හිත දන්නේ නැහැ දැන් ආනපනේ ඉන්නවද සද්දේ ඉන්නවද වේදනාවේ ඉන්නවද හිතවිලි ඉන්නවද කියලා දන්නේ. ඒ නිසා කල්ැතුම කියලා තියෙනවා. මේවා සමාකාරව පහළ වෙනවා නම් ආනාපානෙට ප්‍රමුඛ ස්ථානෙ දෙන්න. ඒක නිසා අපි මූල කර්මස්ථානේ කියනවා. මෙතෙන්දි මේ ආනාපානේ කියවට ආනාපානේ ඇතුළේම පිටිම උණුසුම් සිසිල් ගති වශයෙන් පේන ආනාපානයක් නැහැ. නමුත් ආනාපානේ තියෙන බවට ලේසියක් ආනාපානේ තියෙන බවට සංඥාවක් ආනාපානේ තියෙන බවට ඉංගියක් තියෙනවා. අන්නේ ඉංගිය වගේ වේදනාවත් සද්දෙකුත් හිතවිල්ලටත් ඉංගි වගේක් සංඥා වගේක් තියෙනවා. මේ සංඥාවල එකින් එකට මේ sannivedanayak නැහැ. අපි මෙව්වට අගයන් ආඩම්බරයක් දුන්නේ නැත්තම්. ඒක නිසා ඒක දන්නේ නැති කෙනා බලපොරයක් වගේ එකිනෙක අතර ගැටුම් ඇති කරගෙන මට ආනාපානෙ කරන්න බෑ මට වේදනාව දැනෙනවා මට ආනාපානෙ කරන්න බෑ සද්ද ඇහෙනවා මට ආනාපානෙ කරන්න බෑ කකුල රිදෙනවා කියලා චෝදනා කරනවා. ඒත් අතෙන්දි ගියාට පස්සේ මිච්ඡර උග්‍ර වේදනාවක් ඉන්නකොට හොඳට තේරෙන පටන් ගන්නවා ආනාපානේ තියෙන පාට නියෝජනයක් මේ උග්‍ර සටන මැද බොහෝම විවේකීව වේදිකාවේ කොනකට වෙලා ඉන්නවා. බරපතල එහෙන ගහන සද්දයක් ඇහුණත් ඒ සද්දේ බරපතලම අවස්ථාවට ඉස්සල්ලායි පස්සේ යානවන්නේ කිසි හෙල්ලිල්ලක් නැතුයි. ඉතින් මේක ආශ්චර්ය ධර්මයක් වෙන්නේ නොදැන මේ දෙයට ලෑස්ති නැතුව ගියොත් ඒ සද්දෙන් වේදනාවෙන් හිතවිල්ලෙන් හුස්ම ගන්න වැඩි වේගය උපාව වැඩි වෙලා ආසස් ප්‍රසවාසයත් වැඩි වෙලා බය වෙන ගතියක් එනවා. දැන් මේකට ලෑස්තිලා ගියාට පස්සේ ඒ දේෙන් කලබල වෙන ගතියක් ආනපනේ නැහැ. කීකරු වෙන ගතියක් තියෙනවා. මෙන්න මේ වෙනකොට මේ සෑම දෙයකම ඇතිවීම පැති නැවතීම දෙක ඇතිවීම මේ නැතිවීම දෙක බලනකොට මේ සෑම දෙයකම තියෙන එකම රසයක් බව වේදනාවක් ආවයි කියලා ආනාපානට හානියකුත් නැහැ වේදනාවක් නැතුව තියෙන ආනාපානයි කියලා වේදනාවක් ඇතුව තියෙන ආනාපානයි කියලා වෙනසක් නැහැ අනේම බලන ඉන්නකොට යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ දේවල් වල තියෙන සමරස භාවය මේ සමරසය නැති නිසා තමයි අපි ලෝකේ රණ්ඩුව තියෙන්නේ. සමරස භාවයටපත් වුණාට පස්සේ ඒකේ කිසිම රණ්ඩුවක් ඉස්සර වෙන්න ඕන ගතියක් මොනවත් නැතුව යනවා. මෙන්න මේ සමරස භාවයත් මේ බාහිර ලෝකේ අපි මේ නාම රූප වශයෙන් පෙන්වන සමරස භාවයත් එක්කම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහෙත් සමරස භාවයක් එනවා. එකෙන් අදහස් කරන්නේ ඒ වෙලාවේදී අපේ හිත යොදාගෙන තියෙන වේදනාවකට නම් සද්දයකට නම් හිතවිල්ලකට නම් එහෙම නැත්නම් ආස්වාසෙට නම් එහෙම නැත්නම් ප්‍රස්වාසෙට නම් ඒක ඊ타ත්ම සද්ධාවෙන් හිතවිල්ලක් ආවත් ඒ හිතවිල්ල විමසුන් නුවණට යොමු කරන්න ඒ සද්ධාව මේ හිතවිල්ල වටින්නේ මේක කරන්න එපා මේ වෙලාවේ ආනාපානේ බලන්න ඕනේ මේ හිතවිල්ල මෙනෙහි කරලා අයින් කරන්න ඕනේ ඒ මොකක්වත් නැහැ හිතවිල්ල කෙරේ ධර්මතාවයක් බලන ආසූරූපෙන් සද්ධාව ඒකට පෙළඹෙනවා ඒකට අවශ්‍ය කරන්නා වූ වීරිය තදුපග විරිය වාහනතා කියලා අවශ්‍ය කරන වීරිය තෙන්ට එනවා. සතියත් කවදාකවත් ආනාපාන මේක හිතවිල්ල කියලා කොම් කරන්නේ. මතුනේ හිතවිල්ල නැහැ හිතවිල්ල බලනවා. එතකොට මේ හිතවිල්ල මතින් සමාධියක් ඇති කරගන්න පුළුවන් කියලා යෝගාවචරගේ පුදුම අරුමයකට තේරෙන්න පටන් ගන්නවා. ඉසන හිතවිල්ල කියලා සමාධියට බාධාවක්. මේක නොදකින් එහෙම නැත්නම් මේක නොපතන් කියලා තමයි බලන්නේ. නමුත් මේ විතෙන්ද ගියාට පස්සේ යෝගාචර තියෙනවා හිතවිල්ලක් නම් මතුවෙන්නේ හිතවිල්ල මත හිත මනසිකාරය යෙදුවොත් ඒ මැදිමුත් සමාධිය ගන්න පුළුවන්. ඒකෙත් ප්‍රඥාවක් ඇති කර ගන්න පුළුවන්. මේ හිතවිල්ලේ තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වરૂපයක් කියලා. අන්න එතෙන් යනකොට මේ සමරස භාවය නොදැන ගියොත් නීරස භාවයකට හැරෙනවා. නමුත් දැනගෙන ගියොත් යෝගාචර තීරණ පටන් අර ගන්නවා. දැන් කෘත්‍යයට යොමු වෙච්ච ගතියක් තියෙනවා. සෑම ඉන්ද්‍රියක්ම කෘත්‍යයට යොමු වෙච්ච ගතියක් තියෙනවා. අන්න එතෙන්ද ගියාට පස්සේ යෝගාවචරයට එකයි ඉතුරු වෙන්නේ කරන්න මේ දේවල් මේ විදියට ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන ගතිය තියෙනවා නම් ඒකට කියන්නේ සන්තතිය කියලා. දිගට යන ප්‍රවාහයක් පේන්න පටන් ගන්නවා රූප වුණා, සද්ද වුණා, ගන්ධ වුණා, රස වුණා. සද්ධා වුණා, විරිය වුණා, සති වුණා, සමාධි වුණා, ප්‍රඥා වුණා. සෑම දෙයක්ම ඇතිවීම පැවතීමින් නැතිවීම යන බව දැක්කට පස්සේ ඒ යෝගාවචරයට ඒක සන්තති ලක්ෂණේ කියනවා නම් සන්තති ලක්ෂණේ බාරගෙන ඒකට මට නිරස වුණා නිදිමත වුණා එපා වුණා තනි වුණා කොටු වුණා කියන්නේ නැතුව එව්වත් ඒ නිදිමත ගතියත් ඒකාකාරී ගතියත් සේරම මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂණයට සාමාන්‍ය කියලා කියන්නේ තුනටම සාමාන්‍ය වූ අනිත්‍ය නම් දුකයි යමක් අනිත්‍ය දුකෙන් යුක්ත නම් අනාත්මයි කියන පැත්තකට දොර ඇරෙනවා දේවල් අතර නැත්නම් ඇහැට රූපයක් කරන රූපෙ දිගේ එළියට යන හිත දැන් ධර්මතාවයේ අනුව රූපය දැකීම අනුව ඇතුළට යෙදිලා දැකපු දේ ඉස්ත්‍රිආවද පුරුෂයද නිල්ද කහට කියන බලන වෙනුවට මේ කොයි දෙයක වුණත් පවතින්නේ අනිත්‍යත්වයයි ඒකෙන් අවසාන ඵලයේ දුකයි එහෙව් දෙයක් අනාත්මයක් ආත්මයක් වශයෙන් ගන්න බෑ කියලා ඇතුළට නැමෙන හිත එන්න පටන් ගන්නවා මේක එනකොට අපි අර ඊයේ මතු කරගත්තා වගේ යේපිච්ච සම්මස්සනූපකා තේසු තේපි සම්මසනං ආරබිතබ්බන් කියන විදිහට පටන් ගන්න වෙලාවේදී යෝගාවචරය Tamanට දිරව ගන්න පුළුවන් හපා ගන්න පුළුවන් අල්ල ගන්න පුළුවන් ලේසි තනින් සම්මර්ෂණේ පටන් ගන්න. පටන් ගන්න පටන් ගන්න යනකොට ඒ දේ ඉසල දැකේ අනිත්‍ය කියන කන්න අඩියෙන් පමනයි. ඇතිවීම නැතිවීම දෙක පමණයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා නම් මේක බුදුහාමුදුරේ විතරක බැලීම දුකක්. බැලීම කරදරයක්. බැලීම වෙහෙසකර දෙයක්. ඒක නිසා ඒ අනිත්‍යත්වයේ තුලම දුක තියෙන බව. ඒක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ දුකක් නම් ඒක බැලීම පෙළෙන පිළීමක් බවත්, දැවීමක් බවත්, ඒක සංකත ධර්මයක්. ඒ වගේම සංකීර්ණ ධර්මයක්. බොහෝ හේතු අනුව බොහෝ දේවල් පහළ වෙන නිසා ඒ යෝගාවචර ඉස්සල්ලාම ඉස්සල්ලා මේක ඒකාකාරී වෙනකොට නීරස වෙනකොට නිදිමත එනකොට द्वේෂයෙන්මයි බලන්නේ. මෙන්න මෙතනදී ඒ द्वේෂ පදනම අයින් වෙලා මේක බලන්න තමයි මේක දැක ගැනීම තමයි පරම වූ ප්‍රථම වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ මට වැටහෙන්නේ මේ දුක නෙවෙයිද මේක නොවිඳිනා කෙනෙක් ලෝකේ නෑ නේද? මොන්නම තාලකින් අපි හිටියත් මේ தત્ත්වයේ ඉක්මවන්න පුළුවන් තත්වයක් නෑ. ඉක්මවන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තමයි අපේ තියෙන සක්කාය දිට්ඨිය නැත්නම් අයුන්සු මනසිකාරය නැත්නම් ආත්ම දෘෂ්ටි කියන්නේ නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ මේක බාරගත්තට මොකද වෙන්නේ කියලා. මේ තුක සදාකාලික දෙයක් මේක නැති කරන්න උත්සාහ කරන්න කරන්න මේක වැඩෙනවා. නිසා මේක බාර ගන්නවයි කියලා කියන්නේ ද්වේෂ පදනමෙන් බලවපු මේ නීරස ගතිය ද්වේෂ පදනමෙන් බලවපු මේ ඒකාකාරී ගතිය වෙනුවට ඥාන පදනමෙන් බලන්න පටන් අර ගන්නවා මේක තමයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා මෙතුවාකල් මේ උදේ හැන්දාවේ පෙනිච්ච දුකම දුක්ඛ ආර්ය සත්‍යක් බවට පන්නරේ හිටින්න පටන් ගන්නවා. එහෙම නැතු කවදාකවත් මේ වෙනම පැකට් එකකට දාලා ඇවිල්ලා ලේබල් කරපු දුක්ඛාරී සත්‍ය කතරක හම්බ වෙන්නේ නැහැ. මෙතෙක් කල බැහැර කරන්න හදපු නොදකින් කියාපු එහෙම නැත්නම් නොපතන් කියාපු දේම මේ අනිත්‍යත්වයෙන් පෙළෙනවා නම් ඒ පෙළෙන දේ මෙත ඉසලත් විඳලා තිබුණා දැනුත් විඳිනවා. ඔකට ද්වේෂ කරනවා වෙනුවට ඔක ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඔක බාරගත්තොත් මොකද වෙන්නේ කියලා ඒ දුක බාර ගන්න තරම් ඒ වීරත්වයක් පිළිගන්න අසුළු ගතියක් එනකොට සරුවචන සඳහන් කරනවා මහන්නේ මේ දුක නම් දුකමයි. ඒකට මම කවදාකවත් නැහැ. නමුත් දුක දුක බව තේරුම් ගන්නා විතර සැපක් මුළු මනුස්ස ජීවිතේම නැහැ කියලා. අපි දැන් මෙතුවා කල් කෙරුවේ මොකද්ද දුක එනකොට ඉතින් පැනඩෝල් බොනවා. එහෙම නැත්නම් සීදාලේප ගන්නවා. එහෙම නැත්නම් වෙන මොන හරි පේන් කිලර් එකක් බොනවා. බීල් කියන එක ඉවර කරලා ඇවිල්ලා දුක්ඛ සත්‍ය වෙනම අවබෝධ කරගන්න ඊගාව රිට්‍රීට් එකේදී මේක නම් බෑ. ඉතින් මේක කරනවා නම් මේ තාලෙට පුබ්බේ අනනුසුතේසු ධම්මතු පෙර නොඇසු නොවිරු විදියට මේ දුක දිහා බැලිලක් නෙවෙයිනේ මෙතන වෙලා තියෙන දැන් මේ භාවනා කරනකොට දුක එනකොට ඒ කියන හෙට එන්න පස්සේ එන්න මේ අද මේ රිට්‍රීට් එකේදී නම් බෑ එහෙම නැත්නම් ඒක රිට්‍රීට් එක නැතර කරන්න නැත්නම් ආවෝදේ නැතර කරනවා මේක තමයි මේ ගෙන්න ගන්න ඕනේ වෙලා තියුනේ මන්ත්‍රේ මැතුරුවේ මේකට තමයි ඉතින් මන්ත්‍රේ මැතුරුලා පිල්ලිය නැගිටලා එනකොට ගුරාබාය වෙලා දුවන්න බත්තොත් මොකද වෙන්නේ අර පිල්ලිය ගිහිල්ලා ගුරාගේ කවුතු කනවයි කියලා කියනවා. ඒක තමයි පිල්ලිය කතාව. ඒ වගේ තමයි භාවනා කරනකොට අනිවාර්යයෙන් මේක මතුවෙනවා. ඉතින් කට්ටිය කියනවා මේක මාර බලවේග. මේ වැඩ කරන්න ගියාම වෙනදා නැති දුක් එන්න පටන් ගන්නවා. ඇයි වදේ මතුරවුවා නම් මේක ඉතින් යකාය විසෙන්න එපාය. ඉතින් මේ දිග බලාන යනකොට අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ අනිත්‍යත්වය දැක්කට පස්සේ පහළ වෙන්නේම දුක තමයි. ඉතින් සරුවචනන්සේ පිටිපස්සේ ඉඳගෙන කොඳුරලා කියනවා ඔක බාර ගන්න. ඔක පෙර නොදැක්ක තාලෙට බලන්න. නොවිරූ තාලෙට බලන්න. ওই කෙරේ ඥානය පහල කරගන්න. දෘෂ්ටි මේ සද්ධාව ඇති කරගන්න කියලා යම්ම වෙලාවක මේ පැමිණෙන දුක අපේ සිංහලේ මට පුදුම හිතෙනවා මේ වාක්‍යෙට පැමිණි දුක් පැනිරහයි කියලා අපේ ගමේ කතාවක් තියෙනවා. ඒ පැනිරහ දැක්කනම් ඊට පස්සේ යෝගාවචරයට තේරෙන්න පටන් අරගන්නේ මොකද්ද? මේ දුක මම පැවතෙන්න මම උපදින්න ඉස්සල්ලාමත් මේ ලෝකේ තිබුණ එකක්. මම මේ ජීවත් වෙන තාක්නුත් එන්නෙම මේකමයි මම මැරුණත් මේකමයි. මේක මා සඳහා පැමිණෙන එකක් නෙවෙයි. මේ තමයි ස්වභාවය. මේක මම කියාගන්න එක තමයි තකතිරුකම කියන්නේ. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ මොකද හේතුව මෙවැනි දුක් දෙන දෙයක් මෙවැනි අනිත්‍ය වූ දෙයක් ආත්මයයි කියාගන්න එක අපි ඇබ්බැහියට කරගෙන ආපු දෙයක්. දැන් ඒ වෙනුවට ඩිස්ක්ලේමර් එකක් ගන්නවා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා අර පැමිණෙන පැමිණෙන දුක දිහා බලනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ පොකුරු ඇසට වහින වෙලාවක කැමැති නම් අදිස්ථාන කරලා තෙමෙන්න පුළුවන්. නැත්නම් අදිස්ථාන කරලා නොතෙමී ඉන්න පුළුවන්. ඒව ආශ්චර්ය ධර්ම. ඒ වාගෙම තමයි පුංචි පුංචි දුක් එනවා. ඒක දුකක් නෙවෙයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමක්. මේක අවබෝධ කරගන්න නම් මම මාගේ හැඟීමෙන් තොරව කරන්න ඕන කියලා ඒ අනිත්‍යත්වයේ පිළිබඳව හැඩතල 10ක් මතු කරනවා කියන්නේ. දුක්ඛත්වයේ පිළිබඳව හැඩතල 25ක් මතු කරලා පෙන්නලා තියෙනවා. අනාත්මත්වයේ පිළිබඳ හැඩතල 5ක් මතු කරලා පෙන්නලා තියෙනවා. මේ විදිහට ඕනේ නම් යෝගාවචරයට මේ මතුවෙන මතුවෙන අරමුණක ඒ චත්තාලීසාකාර භාවනා කියලා මේ වැත්තටම මේ තේරදී පසු කාලින පුරුදු කරපු දේවල් මේ යන්තම් ඇති කරගත්ත පන්නරේ හොඳට මේ ඇති කරගත්ත ආයුධේ පන්නරේ තියලා දීමක් තමයි මෙතන කරන්නේ. ඒකෙදි කියන්නේ අර යේපිච සම්මන සම්මස්සනූපකා තේසු තේපි සම්මසනං ආරබිතබ්බං. තමන්ට මේ චත්තාලීසාකාර භාවනා හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ වඩා ප්‍රකට දේම් බහ ගන්න. බහගෙන ඉවරලා ඒක දිගට මතුවෙච්ච නැති කොටස් අන්නවශේෂ වශයෙන් කරන්න යනකොට යෝගාවචරයට සුතමේ ඥානෙ තියෙනවනම්, චින්තාමේ ඥාන තියෙනවනම්, ඉතින් තේරෙන පටන් ගන්නවා ඇයි සරුවච්චන්හන්සේ 84000ක් ධර්මස්කන්ධ ක්‍රමයට මේක විස්තර කරේ. ඇයි මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද වශයෙන් මේ එකම දේ නානා විදිහට දේශනා කරේ. ඉවයි ඉවට කියන්නේ අපි දේශනා ණය කියලා. ඒ එක එකනා මේ දේවල් සම්පූර්ණ කරන්න එක එක තාලවලට. ඒ නිසා සරුවච්චන්හන්සේ එක්කෙනෙකුට කියන බණ තව කෙනෙකුට කියන්නේ නැහැ. මොකද අපිට දැන් හම්බෙලා තියෙන්නේ මේ සීල දනාව ශීලියලද බෙහෙත් තුඬු තොගේ තියෙන්නේ. ඒ නිසා අපිට කොයි එක කොයි වෙලාවෙ ප්‍රයෝජන වෙයිද දන්නේ නමුත් එකක් නම් පැහැදිලි කොතනකින් හරි පටන් අරගෙන අත නෑර සතතාභ්‍යාසය කරනවනම් අර අඩුපාඩු ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙදි අරගත්තොත් මේ චත්තාලීසාකාර භාවනා ක්‍රමයෙන් උපටාය දෙන එක තමයි මම මේ කරන්නේ. ඒක ත්‍රිපිටකයේ කරන දේවල් සංග්‍රහ කිරීමක් කියන අර්ථයෙන් ගත්තොත් අනාත්මත්වයේ විතරක් අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ කියන පස්සාකාරයකට වැටේනවා. මේ විදිහට දේවල් ඇති වෙන දේ නැති වී යන්නේක මම නෙවෙයි මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි ඒක ස්වභාව ධර්මයි අනිත් එක ඒක ස්ථිරයි කිය කිය හිතපු හිතට මේ විපරිණාමය වෙනස් වෙන කුළු බව දැකීම ઈચ્છා බංගත්වයකට යනවා මට මේක පාලනය කරගන්න බෑ කියලා. එතකොට දුකක් ඇති වෙනවා. ඒ දුකත් ආත්මීය ගත්තොත් තමයි දුකක් වෙන්නේ. මේක අනාත්මේ වශයෙන් ගත්තොත් ඒක දරා ගන්න පුළුවන්. එහෙම අනාත්මීය වශයෙන් ගන්න නම් මේ දුකත් මේ අනිත්‍යත් හිස් දෙයක් බව. හරපද්ධතියක් ඇති නයිසાર્ගික වටිනාකමක් ඇති දෙයක් නෙවෙයි. හිස් දෙයක තමයි මේ ඇතිවීම නැතිවීම ඇති වෙන්නේ. ඒකට තමයි දුකක් ඇතිලා තියෙන්නේ. මේක ආත්මීය වශයෙන් ගත්තොත් කියලා ඒක තුච්ච වශයෙන්, රිත්ත වශයෙන්, අනත්ත් වශයෙන් ගලන්න කියනවා. මම ඒකෙන් වඩාත්ම කැමැති විග්‍රහ කරන්න පරතෝ වශයෙන් බලන එක. අනුංගයේ දෙයක් වගේ බලන් ඉගෙන ගන්න. අනිච්චතෝ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ. ඒතර තමන් කරා පැමිණෙන දුකක් උනත් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසු නොවිරු විදිහට මේ දුක ඇති වෙන හැටි පවතින හැටි නැති වෙන හැටි ඊටිසල යෝගාවචර හොඳට දැකලා තියෙනවා මේ මේ උපක්ලේශ මට්ටමේදී ශ්‍රද්ධාව ඇති වෙනකොට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මෙනෙහි කරන්න. ආලෝකයේ මත වෙනකොට ප්‍රඥාව මත වෙනකොට උපේක්ෂාම සෑම දෙයක්ම වෙන් කරපු කෙනාට ඒකම තමයි දුකක් ආව සැපක් ආව. කොයි දේ ආවත් ඒකේ තියෙන අනුන්ගේ වෙන කෙනෙක්ගේ දෙයක් බලන විදියට වගේ බලන්න පුරුදු වුණාට පස්සේ ඒ යෝගාවචරයට පේන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුන් නිසා වෙන දෙයක් හෝ වේවා Taman නිසා වෙන දෙයක් වේවා. චේතනා පූර්වක කරන දෙයක් හෝ වේවා අචේතනිකව සිදුවෙන දෙයක් වේවා. බලාපොරොත්තු දෙයක් වේවා බලාපොරොත්තු නොවිච්ච දෙයක් වේවා මේ සෑම දෙයක් දිහාම අර ඉස්සල්ලාම අස්සාපු දරුවෙක් හොඳ නරක දන්නේ නැතු ඒක දිහා බලාන ඉන්නවා වගේ. ඒව නැත්තම් කෙලින්ම ඒ වෙලාවේ අඟහරු ලෝකෙන් ආපු මිනිස්සෙක් මේ දෙයක් දිහා බලන යාට තේරුමක් නැහැ මේ හොඳ නරක හරි වැරදි මොකුත් දන්නේ නැතුව වගේ Taman දිහාම Taman අමුත් එක් වෙන්න පටන් ගන්නවා. තමාට Taman අමුත් එක් වෙන්න පටන් සක්මන් කරනකොට ඉඳපු ගමන් සීහිල වෙලා මතක් වෙනවා මම මේ සක්මනේ නේද ඉන්නේ කියලා. එතකන් පැය ගාන සක්මන් කරලා. අන්නේ විදිහට Tamanගේ Taman අමතක වෙලා ගිහිල්ලා වහාම නැවත මේ සීයලවන ගතිය එන්න පටන් ගන්න. ඒ වෙලාවට යෝගාතර ගැස්සිලා ආපහු සීයලවන එතෙන් දිනම් ඔන්න ඇඟේ කැලී ටික තියෙනවද පරණ මතක තියෙනවද කියලා බලනවා. ඊට ඉස්සෙල්ලා හොඳටම තේරෙනවා එහෙම නැතුව නිකන් මේ කූඩුවෙන් ශරීරයේ පණ එළියට ගිහිලා ආය පණ ඇතුළට එන්නා වගේ මේ පරතෝ සංකල්පේ එන්න පටන් ගන්නවා. ඒ පරතෝ සංකල්පේ ආවට පස්සේ ඒ යෝගාවචරයට මේක නිකන් මේ රූකඩ දර්ශන අධ්‍යා බලාන ඉඳලා ඉස්සෙල්ලා මේ දිගටම රූකඩ කියලා හිතපු කෙනාට නූල් සූත්‍රය දැකපත් දැකපත් දවසේ ආ මේක වැඩ කරන්නේ මෙහෙමයි කියලා තේරෙනවා. ඒ වෙනතන් තොරණක් දිහා බලන ඉඳලා ඒ තොරණේ ලයිට් වැඩ කරන දිහා බලලා බොහොම ලස්සනට බුදුරැස් සේනවා කිය බලන හිටපු කෙනාට කවුරු හරි කියනවා ඔක වැඩ කරන්නේ මේ ෆ්ලෑෂර් කොටේ කරගෙන තාලට එන්නකෝ තොරණේ පිටිපස්සට යන්න මම පෙන්වන්නකෝ ෆ්ලෑෂර් කොටේ කියලා බලනකොට එයාට තේරෙන පටන් අර ගන්නවා මේකේ බුදුරැසක් නැහැ. මේකේ තියෙන මේ විද්‍යුතයෙන් කරන සෙල්ලමක් කියලා. ඊට පස්සේ කවුරු හරි කිව්වොත් මේ විද්‍යුතය නෙවෙයි ඕකේ මේ ඉලෙක්ට්‍රොනිකස් මං කියලා දෙන්නම්කෝ කියලා ඉලෙක්ට්‍රොනිකස් පෙන්වන්න පටන් අරගත්තොත් අර තොරණට වැඩිය විස්තරයක් තියෙනවා ඉලෙක්ට්‍රොනිකස් වල. ඒක බුදුහාමුදුරන්ගේ වතේ කරගුණත්, යේසුස් වහන්සේ වටේ කරගුණත්, නබිනායකතුමා වටේ කරගුණත් ඒකට කිසිම හැඟීමක් නැහැ මේ බුදු රැස්ද, නැත්නම් යේසුස් රැස්ද, නැත්නම් නබිනායක රැස්ද කියලා ඒ ඉලෙක්ට්‍රොනිකස් වලට මොකක්වත් නැහැ. අපි තමයි මේ ශිල්පියාට වැඳ වැඳ සලකන්න පටන් ගන්න. ඒ බලන්නේ අර අන්තිම ලෙල්ල බැලුවොත් විතරයි. නමුත් විද්‍යුතේ හෝ ඉලෙක්ට්‍රොනිකස් බැලුවොත් ඒක කොයි වෙලාවෙත් එකම වේගෙන් කැරකෙන්නේ මෙතෙන්ට ගියාට පස්සේ යෝගාවචරයට අමතක වුණොත් පණ ඇති දේත් එකම කරකැවිල්ල කැරකෙන්නේ පණ නැති දේත් එකම කරකැවිල්ල කරකැවි. එතකොට තේරෙනවා ආධ්‍යාත්මික වශයෙන් ගත්ත වායෝ ධාතුවේත් බාහිද්ධා වශයෙන් ගත්ත වායෝ ධාතුවේත් මේක මේ පණකට නලකට පණ නලකට හේතු දෙන වායෝ වෙනවා ඇතුළට ගියාම පිටට ගියාම නිකන් නිකන් හුලං වෙනවනේ ඒ දෙකේ කිසිම වෙනසක් නැහැ. ඇතුලේ තියෙන තේජෝ ධාතුවේ පිට තියෙන තේජෝ ධාතුවේ කිසිම වෙනසක් නැහැ. එතකොට මේ සජීවී අජීවී කියන එකේවත් වෙනසක් නැමේ ඔක්කොම ධාතුමත්කෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ. ඉන්සරොචනාච මතක් කරන භික්ෂුවකට දානි වළඳනකොට ඒ පරිසංකායෝනසෝ පින්ඩපාතම් පරිසේවාමි කියලා මෙනෙහි කරන්න. ඊට පස්සේ ගන්න ධාතු මේ දාන එක දිහා බලලා මේකෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මේ වළඳන මිනිස්සයා වෙන මගෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. ධාතු මත්තකෝ මේක ධාතු පමණයි. නිස්සත්ත්වෝ මේකේ සත්ත්වයක් නෑ ජීවියෙක් නෑ පුජ්‍යයක් නෑ. නිස්සත්ත්වෝ නිජීවෝ ජීවයක් නෑ ශුන්‍යෝ. එතකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේක පිළිබඳ මායාවෙන් යුක්තව බැලුවොත් මේක මම මාගේ කියාගෙන පශ්චාත්තාප වෙලා දුක පිළිබඳව අපි උත්තර හොයන්න හදනවා. යම්ම වෙලාවක යාන්තමට හරි මම මාගේ හැඟීමකින් තොරව ධාතු මාත්‍ර වශයෙන් නිස්සත්ත්ව වශයෙන් නිජීව වශයෙන් බලුවොත් එහෙම අර තොරණ දිහා බලපු මිනිසයා ෆ්ලෑෂර් කොටේ දිහා බලලා ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් දිහා බලන්න ගියාට පස්සේ තේරුම් ගත්තා වගේ ඉලෙක්ට්‍රොනික්ස් වල අපි ඉපදුනත් නැතත් ඒකේ ධර්මතාවය ඒකම තමයි. ඒක නිසා සරුවචනාංශ මේකේ උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියලා ඒ නියාම ධර්ම වර්ගයක් පෙන්ලා තියලා තියෙනවා. අන්නේ නියාම ධර්මයන් නියාම ධර්මයන් බව තේරුම් ගන්න එක තියා බලනකොට අනිවාර්යයෙන්ම එක පරතෝ සම්දර්ශනයක් තියෙනවා. පරතෝ බැල්මක් තියෙනවා. ඒ පරතෝ බැල්මෙන් බලන එක හරියට කියනවනම් මේ අපි මේ බණ කියනකොට මේ පටිගත කරන යන්ත්‍රයේ ඒ ශබ්ද තැම්පත් කරගන්නකොට ඒ පටිගත කරන යන්ත්‍රයේ කිසිම නෑ මේ බණක්ද එහෙම නැත්නම් වෙන නරක වචනයක්ද මොකක්වත් නෑ ඒකට තියෙන එක පටිගත කරන එක විතරයි කැමරාවකින් චිත්‍රපටියක් චිත්‍රයක් රූපගත කරනකොට ඒක මේ කහ පාට නිල් පාට කියලා වෙනසක් සබ්බ්‍ය අසබ්බ්‍ය වෙනසක් කැමරාවට කැළම නෑ මෙන්න මේ වගේ මේ එකම ඉඳුරකේ ඉඳුරංගෙවත් මේ වර්ණ මේ හොඳ නරක හරි වැරදි තේරීමක් මොනවත්ක්ම නැහැ. මේ ඔක්කොගෙම ඒ හොඳ නරක හරි වැරදි සේරම එන්නේ ඒ මම කියන කුඤ්ඤ වැදුණු පැත්ත වැදුනට පස්සේ තමයි. ඒ ගලවලා බැලුවට පස්සේ කම්පියුටරයක් ඉස්සරහට ගිහලා මොනිටර් එකයි, printer එකයි, speaker එකයි ඒ දේවල් දිහා බැලුවා වගේ මේවා එකතු වෙච්චාම සතෙක් වගේ වැඩ කරනවා. වෙන් කළ බලපුවාම යකඩ ගොඩක් විතරයි. ඒක නිසා මේ සමූහ ගණය තේරෙන්නේ කොහොමද? ඒක නිදර්ශනයක් වශයෙන් බටහිර ලෝකයේ අදහසක් මත කොල්ලා තියෙනවා. මුළු මීමැසි පොදියක්ම ඒකාත්මීය වැඩ කරන්නේ. ඒ එක එක මැස්සෙක් වෙන් කරපුවාම එකම මැස්සෙකුටවත් දවස් 3-4 වැඩි ජීවත් වෙන්න බෑ පොදියෙන් වෙන් වෙලා. ඒ එක මී මැස්සියෙක් උදේ ඉර පාය පෙඳලා හැන්ද වෙනකන් එයා කරන්නේ මීපැණි එකතු කරනවා. එයා දිගටෝ මීපැණි එකතු කරනවා. මොකටද මේ කරන්නේ? කොහොමද මේක වෙන්නේ කියලා ඊගා සෙක්ෂන් එක එයා දාන්නේ. තව මැස්සියක් ගිහිල්ලා පිලව් බලනවා නම් එයා තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක කරනවා. ඉම් පිරිමි මැස්සන්න තියෙන්නේ ඒ සංසේචන කෘත්‍ය පමණයි. රජමී මැසිර තියෙන බිත්තර දාන එක විතරයි. මේ සියල්ලම එකතු වෙච්චාම ඒක ආත්මී වෙනවා. එක එකක් වෙන් කරුවාට පස්සේ එක්කෙන එකම සමාජිකයකට තනියම ජීවත් වෙන්න බෑ. ඒ වගේ තමයි මේ ඇහැ කන දිවනාසය ඔක්කොම එකතු වෙලා ආවට පස්සේ මම එක් ආත්මයක් ලැබෙනවා. නමුත් ඇහැ කියන්නේ කැමරාවක්, කන කියන්නේ ශබ්දගත කරන යන්ත්‍රයක් වශයෙන් කරලා බලනකොට කිසිම වෙනසක් නැහැ. ඒ විදිහට තමයි වැඩ කරන්නේ. ඒව ධර්මතාවයකට වැඩ කරනවා. ආන්නේ විදිහට බලන්න පටන් අරගත්තට පස්සේ මේ පුද්ගලයාට ඒ තමන්ගේ ශරීරයේ හානියක් කරදරයක් වුණත් වෙන දෙයක් වුණත් මේ යන්ත්‍රයක් කඩුණාට පස්සේ ගෑරේජ් එකට දාලා හදා ගන්නවා වගේ මිස ඒකින් එහාට එන්න දෙයක් නැහැ. ඒ නිසා යෝගාවචරය තුළ චිත්ත වික්ෂේප පශ්චාත්තාප නතර වෙන අඩු වෙන්න පටන් අර ගන්න. එන ඕන දෙයක් බලන්න පුළුවන් වෙන එක පරතෝ සංකල්පෙන් බලන්න පුළුවන් වෙන ගතිය. ඒක ඇතින් බලනකොට ඇත්තටම විද්‍යාව හරි. විද්‍යාවෙන් කරන්න තියෙන්නේ කිසිම දෙයක් මම මාගේ හැඟීමෙන් ගන්න පරතෝ සංකල්පෙන් තමයි බලන්නේ. ඒ නිසා විද්‍යාවේ දියුණුවේ කිලෝරක් නැහැ. ඒක තමයි යෝගාචරය Taman දිහා පරතෝ සංකල්පෙන් බලන්න පටන් අරගත්තොත් ඒ දර්ශනය ඒ කියන එකට විපස්සනාව කියලා අපි කියන්නේ. ඒකම තමයි මේ ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. ඒක දිහා හොයාන යන්න පටන් අරගත්තට පස්සේ මේ යෝගාචරය මත් කරන තරම් විශාල දැනුමක් මේක ඇතුළේ තියෙනවා. මුත් අභාගියකට වගේ ලෝකායත ධර්ම සේරම කරන්නේ බාහිරට යොදන එක. Taman diyama තමා යන හැඟීමෙන් බැලුවත් වැරදි. අනුන් දිහා බැලුවත් වැරදි. Taman diyama පරතෝ සංකල්පෙන් බලන්න පුළුවන් වෙනවනම් අපිට මේ ජීවිතය කියලා කියන්නේ මම කියන්නේ කවුද? මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන එක විශාල වටිනාකමක් තියෙනවා. ඒ නිසා උද්‍යප්පේ ඥානය බලවත් වුණාට පස්සේ යෝගාවචරයට අලුතෙන් ඇස්සාපු බබෙකුට වගේ එහෙම නැත්නම් අලුත් සෙල්ලම් බඩුවක් හම්බෙච්ච පොඩි එකෙක් වගේ මේ සිදුවෙන සෑම දෙයක් තුළම විශාල ධර්මතා තේරෙන්න එළි වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට යෝගාවචරයා ඒ අපි මෙතෙක් දැන් කතා කර මේ සමූහ ගණේ කැඩුවට පස්සේ මීමැසි පොදියක එක එක මීමැසට ගන්න දෙයක් නැතුව වගේ මේ වගේ තනිතර වෙන් කෙරුවට පස්සේ මේකේ කිසිම ආත්මයක් නැහැ. ඒ වගේම ආරම්භන ගණයක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා අපි ලොකු ස්වාමීන් වහන්සේගේ උපමාවක් විදිහට කියනවා නම් මලක් දකින්න වේලාවක ඒක අපි වර්ණේ දකින්න ඕනේ. තව වෙලාවක ඒකේ සුවඳ විඳින්න ඕනේ. තව වෙලාවට ඒකේ සටහන බලන්න ඕනේ. මේ තුනම පූට්ටු කරුවට පස්සේ තමයි මලක් දැක්කා කියන අත්දැකීම එන්නේ. නමුත් මේ වර්ණේ දකින්න චිත්තක්ෂණය ගඳ බැලිල්ලට සම්බන්ධ නැහැ. ගඳ බලන චිත්තක්ෂණේ වර්ණේ බැලිලට සම්බන්ධ නැහැ. ඒ දෙකම බලන චිත්තක්ෂණේ සටහනට සම්බන්ධ නැහැ. මේ තුන පුරුද්දලා තමයි අරමුණු ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා එක අරමුණක් ගන්න අඩු ගන්න චිත්ත වීදි හතරක් පහක් දුවන්න ඕනේ. ඒ එක එක චිත්ත වීදියක් දන්නේ නැහැ. මම මෙන්න මේ කෘත්‍යයට යොමු වෙලා තියෙන්නේ කියලා. අර උද්‍යප්පේ බලවත් අවස්ථාවට ගියාට පස්සේ මේවා වෙන් වෙන් වශයෙන් යෝගාවචරයට පේන්න පටන් අර ගන්න උපමාවක් විදිහට කියනකොට කියනවා භාවනා කරනකොට කවුරු හරි මම කියන වචනේ කිව්වනම් පළවෙනි මයන්න ඇහෙන හිතයි දෙවෙනි මයන්න ඇහෙන හිතයි කොච්චර වෙන් වෙනවද කියනවනම් මේ මාම කියන එක පුද්ගලයෙක්ගේ උත්තම වෘතව ඒක වචන වර්ථයක් වශයෙන් මතක නැහැ දෙක වෙනුම් වෙනවා ඇහෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට හොඳ සංගීත කණ්ඩයක් ඇහුවොත් ඇහෙන්නේ මා කලබගෑනියක් විදියට. එදින අතනින් මෙතනින් එන ශබ්ද ගොඩක් විතරයි. අන්නේ විදිහට කෑලි කෑලි කෑලි වෙන් කළ බලන්න පටන් අර ගන්න වෙන්නෙම ඒක දිහා මම මාගේ හැඟීමකින් තොරව පරතෝ සංකල්පෙන් බලන්න පටන් අර ගැනීම. අන්න එදායින් පස්සේ තමයි ඇත්තටම මිනිස්සු ජීවත් වෙන්න පටන් ගන්නේ. එතකම්ම හීනේ තමයි ජීවත් වෙන්නේ. එතකම්ම මතේක තමයි ජීවත් වෙන්නේ. එතකම්ම අන්ධකාරය තමයි ජීවත් වෙන්නේ. අන්න ඊයින් පස්සේ තමයි තේරුම් අරගන්න පටන් ගන්නෙ මෙන්න මෙවැනි ඇතුළතට යොමු වෙච්ච ආධ්‍යාත්මයට යොමු වෙච්ච ගතියක තියෙනවා නම් මිනිස්සයා කවදාකවත් මේ විදියට කෙලස් උපදවන රාග, ద్వේෂ, මෝහන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මදමාන කරන්න කිසිම පදනමක් එන්නේ නැහැ. මොකද ඒක එතන එතන එතන එතන මේ විදියට පිණි පිදි යන දෙයක් පහළ වෙන්නේ. නමුත් අපි කොච්චර தත්වගත වෙලා තියෙනවද කියනවා අන්නේ බිඳි විදි යන தත්තර පහළ වෙනකොටම ඒකාකාර වෙනකොටම නීරස වෙලා නැගිටලා යන්න පුරුදු වෙලා තියෙනවා. මේ භාවනාව වැරද්දක් කියලා හිතලා තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරන එකත් ප්‍රතිඵල ලැබෙන එකත් නම් 100%ක්ම අපි කියන කිරි ගහට මෝල් ගහෙන් දමලා ගැහුවා වගේ ඇත්ත. මොකද මේක මේ මේකයි මේ දුක්ඛ සත්‍ය කියලා පිළිගන්න එක ඒක තමයි අමාරු දේ. ඒක මතුවෙනකොට පනිනවා. මතුවෙන කියන බෑ කරන්න බෑ මේ මේ මං මේ පරිේශනේ මේකෙදි බෑ මම ඊගා රිට්‍රීට් එකට එන්න මොනම විදිහකින්වත් කරන්න බෑ. මේ අතන වේදනයි මෙතන පුපුරනවා කියලා කෑ ගන්නවා. ඊට පස්සේ මොකද්ද මේ භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි මේ භාවනා කරන්නේ. මොන දුක්ඛ සත්‍ය එනකොට පයින් ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒකේ තියෙන විහිළුව එහෙම නැත්නම් මේකට දෙවන්නේක් සම්බන්ධ නැහැ මේක මම විසින්ම මගේ තියෙන හැකියාවල් වලින්ම තමයි මම මේ මෝහ කරගන්නේ කියලා දැනගත්තට පස්සේ හොඳ සත්පුරුෂයෙකුට නම් සර්බලධාරී දෙවියෙකු වෙතන බලයක් හිතට එනවා. මේක වරකට ගන්න නම් මමයි වරද්දගන්නේ. හරියනවා මමයි හරියන්නේ මොන්නම දෙකින්වත් නෑ දෙවෙනෙක්ගේ බලපෑමක් කියලා. Tamange තියෙන අර විමුක්ති ගතිය, ස්වාධීන ගතිය දැනෙන්න පටන් ගන්නවා. වැරදිට කල්පනා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේක අනුන්ට හේතු කරන ගතියක්, Tamanට හේතු කරන ගතියක් එනවා. ඒක නිසා අර සීලා භික්ෂුණිය ළඟට ඇවිල්ලා මාර්යා අහනකොට කවුද මේ බිම්බේ ප්‍රතිබිම්බේ මැව්වේ කියලා ඒ අහුවෙන්නේ නැති වෙන්න උත්තර දෙන්නේ නයිදන් අත්ත කතම් බිම්බං නයිතම් පරගතං අගහං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති මේක මවිසින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි එවනම් මෙච්චර දුක් දෙන දෙයක් කවදාකවත් අපි ප්‍රතිබිම්බේ මේ බිම්බනේ කරන්නේ නැහැ ප්‍රතිබිම්බය වවන්නේ නැහැ නයිදම් පරකටන් අගන් මේක මට කවුරුත් කරපු හෝනියමකුත් නෙවෙයි මේ දුක මේක හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති මේ මේක මතු වෙනකොට ඒ කියන්නේ Taman කොච්චර භවනා කරත් දුක දුකමයි. මුද්දක ඉවසන්න පුළුවන්. වෙන විදිහට කියනවා නම් ආනාපානේ කරගෙන යනකොට වේදනාවක් නැතුව නෙවෙයි. නමුත් ඉවසන්න පුළුවන් නම් ආයේ වේදනාව හරහා ආනාපානෙම බලන්න කියලා කියන්නේ ඒ වේදනාවල ඉවසිය හැකි ගතියක් තියෙන බව පරීක්ෂා කරන එකයි. ඒ වගේ තමයි මේ දුක ආවට කාටවත් චෝදනා කරන්නවක්වත් කාටවත් හේතු කරන වෙනට මේක පිළිගන්න තත්වයකටපත් වුණොත් අපි ඒකට කියනවා සම්‍යක් දෘෂ්ටිය කියලා. ඒක පිළි අරගෙන බැලුවොත් හොඳට තේරෙනවා මේක මැවුම්කාර දෙවි කෙනෙක් ਸਰබලධාරී කියන්නේ දෙවි කෙනෙක් මවපදේකොත් නෙවෙයි ආත්ම මේ ජීවාත්මය කියන තමන්ගෙම ලැබිච්ච දෙයක්වත් නෙවෙයි. මේක හේතුඵල ධර්ම කොටාශයක් කියලා ඒ මතින් ගන්න තියෙන පශ්චාත්තාප නැතිවීම නැති වෙලා නැහැ තව ඒ පිළිබඳ එන සංඥාව ඒ පිළිබඳ එන හැකි සංඥාව පවා යෝගාවචරයට තියෙනවා සංසාරේ කවදාකවත් අපි මෙන්න මේ විදිහට බල්ලා නැහැ ප්‍රශ්නේ දිහා. බල්ලා තියෙන්නෙම මේක අනුන්ගේ වැරද්දක් නිසා හෝ මගේ කර්ම නිසා හෝ මොකක් හරි කරලා හේතු හොයන්න හදනවා මේ ප්‍රකෘති හේතුඵල දෙකෙන් තොරව. ඒක බලන්නම් එකම දර්ශන ක්‍රමය තමයි පරතෝ සංකල්පයෙන් බලන එක. Taman දිහාම අනුන් බලන විදිහට බලන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මේ බඹයක් පමණ වූ ශරීරයේ තුලම දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදයත් ඒ තුලම නිරෝධයත් නිරෝධයට මාර්ගයක් තියෙනවා. ආයේ හොයාගෙන යන්න දෙයක්වත් අහවල දෙය අඩුයි කියනවක්වත් නැත්නම් මගේ මේ යන්ත්‍රය යතුරු තියෙන අසවලාගාව කියන දෙයක්වත් ඇත්තේ නැහැ. මම හිතනවා ඇත්තටම ඒ බවම නිවනේ ලකුණු ටිකක් කියලා. මේ ප්‍රශ්නෙත් මගේ නං උත්තරෙත් මගේ නං ඉතින් මම සුවයත්තයි. නමුත් අම් ප්‍රශ්න විසඳිලා නැහැ. ඊට පස්සේ ඒක නිසා යෝගාවචරය වැටෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට මේක විස්තර වෙන විදිහට මේක ප්‍රශ්නය සුළු කිරීම පටන් අර ගන්නවා. දැන් මේකට යෙදී යුතු මේ ප්‍රමේය මේකයි, සමීකරණය මේකයි කියලා හිතාගෙන ප්‍රශ්නේ තේරුම් ගත්තට පස්සේ වැඩ කරන වැඩ කරන යනවා වගේ තමයි පටිපදා ඥාන දර්ශනය. ඒකට අවශ්‍ය මානසිකත්වය තමයි මේ බලවත් උද්‍යප්පේ ඥානෙදි පහළ වෙන්න පටන් අරගන්නේ. ඒක පහළ වෙන වෙලාවට සමානට යෝගාචර පැය 3-4 එක දිගට ඉන්න පුළුවන් මේකේ. ඒ කියන්නේ ඉඳගෙනම නෙවෙයි ඉඳගෙන ඉඳලා නැගිට්ටත් පැය ගාණක් යනකම් හිතේ ඒක පවතිනවා. සාමාන්‍ය බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ භාවනා කරනකොට හොඳට මේකට හිත රත් වෙලා එනේන දේ කැටි කැටි පිටි පිටි යන තත්ත්වයට ආපුවාම ඔන්න කවුරු හරි gediya ගහනවා. ඉතින් ගෙඩි ගන්න මිනිහටත් කේන්ති ගන්නවා නේ මේ මනුස්සයා මේ ගෙඩි ගැවි නැත්තම් හොඳයි කියලා. ඊට පස්සේ සක්මණට ගියොත් ඒ පරියංකේදී ගත්ත ඥානෙ හේම සක්මණට ගෙනියන්න පුළුවන්. ඒ සක්මණේ හරියට ගෙල්ලවලා හරියට නිදාගත්ත බබෙක් අරගෙන ගමනක් ගිහිල්ලා ආයෙ ගෙන ලැබ ඇඳේ තිබ්බා වගේ ආයෙ පරියංකේට ගන්න පුළුවන්. ඒ තරම් දිගින් දිගට දිගින් දිගට එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ ඒක වළක්වන්නත් බෑ යෝගාවචරය. ඒක ධර්මතාවයක් වෙන්න පටන් ගන්නවා. එකම දේ වෙන්නේ මේ වෙලා වෙනකොට යෝගාවචරගේ පුංචි හරි මානසික අසහනයක් තිබුණා නම් ඒ පුංචිකලා පැහැදිලිවම හිතනවා මට පිස්සුයි කියලා. පුංචි හෝ සීලක අඩුපාඩුවක් තිබ්බනම් හිතනවා මේ ගැස්සුනේ මාර බලවේගයෙන් මගේ සීල නැති නිසා තමයි කියලා. කාටවත් බෑ යව කොට ගන්න. ඒ නිසා සරුවචනසේ මතක් කරනවා මේ වැඩේට බහින්ද ඉස්සෙල්ලාම හොඳ සීලයක පිළිටඬ මානසික වශයෙන් හොඳ බුදුන් අදහගෙන ධර්මය අදහන හොඳ අදිමොක්කයකින් බහගන්න ඒ වගේ අඩුපාඩුකම් තිබුණොත් මේ හෙලෙත්තාඩු අවස්ථාවේදී හිතන්නෙම මේක මගේ සීලේ අඩුපාඩුව නිසායි එහෙම නැත්නම් මේක මගේ මේ මානසිකත්වයේ ඒ කියන්නේ සද්ධාවාදී ගුණ ධර්ම වල අඩුපාඩුවක් නිසායි කියලා අර පිටේ වනේ තියෙන මීමා ඒ පඳුරට රින් ගන්න බයයි වගේ ඉස්සරහට යන්න බය වෙනවා. යම් කිසි කෙනෙකුට හොඳ ශක්තියක් ඇති වෙන නැහැ මම සීලක පිළිහිටලා තියෙන්නේ. මට බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවේ කිසි අඩුපාඩුවක් නැහැ කියලා එහෙමනම් එනවා ඉස්සරහට යන්න පුළුවන් ගතිය. මේක තමයි වෙච්ච නැත්තේ කරන්න ඕනේ කියලා. ඒක නිසා මේක ඊටාම ගැඹුරු භාවනා තත්ත්වයක් වුණත් ඒකට ඒ සමාජික තත්ත්වවලින් ලොකු ආධාරක ධර්ම එන්න පටන් ගන්නවා. ඒ වගේම අර මුලින් ඉඳලා කරගෙන ආපු දේවල් එකක්වත් අහක දාන්න බෑ. දිගට දිගට යන්න පටන් අරගත්තට පස්සේ මින් එහාට එන්න තියෙන්නේ නාම මහ විදර්ශනා වශයෙන් බරපතල ඒ කියන්නේ තන්නි ක්‍රම වැඩේට බහැපු අවස්ථාවක්. පතලට බහැපු මිනිසෙක් වගේ ආය උඩ ඇවිල්ලා පල්ලයට යන්න වෙලාවක් නැහැ. දිගට කරගෙන යන්න අවස්ථාවක්. නමුත් මම පටන් ගන්නකොට කීප එක නැවතත් කියනවා මේක නෙවෙයි මේ අමාරු බඳේ තීර්ණාත්මක දේ යෝග ජීවිතය වැත්තේ බලනකොට මේකට සකස් කරගෙන එන ගැම්ම. මූලිකේ සකස් කිරීමෙන් කොයි වෙලාවක මෙතනින් කැඩුනත් යෝගාචරය සකස් කරගෙන යන ක්‍රමයේ දන්නවනම් 1 2 3 4 ක්‍රමේ කවදාකවත් බාධා වෙන්නේ මට මේක කැඩුනා කියලා දැනගන්න මේ කොයි දේත් කැඩෙනවා කොයි දේත් දුකට යනවා කොයි දේත් අනාත්මයි ආයේ නැවත සකස් කිරීමේ ක්‍රමය. ඒක නිසා සරුවචනanse සඳහන් කරලා තියෙන්නේ මේක ප්‍රඥාවක් නම් ඒ ප්‍රඥාව සිල්වන්තයෙකුට පමණයි. සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං සීලේ නැති කෙනාට ප්‍රඥා නැහැ ප්‍රඥා නැති කෙනාට සීලේ නැහැ කියලා මේ දෙක අතර පුදුම සම්බන්ධකමක් පේන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී මේ සමාධිය සඳහන් නොකිරීම පුදුම දෙයක්. මොකද ඒ කියන්නේ මේ දෙක තියෙනවා සමාධිය හදාගන්න එක ලේසි. එතකොට විපස්සනා ඥාන විපස්සනා ධ්‍යාන ගැන බලනකොට සඳහන් කරන්නේ උද්‍යාබ්බේ තරුණ අවස්ථාව අර ප්‍රීති සුඛ පහළ වෙලා තාම ඒවා ගෙවම් කරපු නැති අවස්ථාව ධ්‍යා දෙවෙනි ධ්‍යානයේ වශයෙන්. සම්මසන ඥාන ප්‍රථම ධ්‍යානය. එතෙන්දී ඔක්කොම අරමුණේමයි හිත තියෙන කෙලෙස් මොනක්වත් නැතුව බොහෝ වෙලා හිත පවත් ගන්න පුළුවන් වෙනවා. ඒක විපස්සනා ප්‍රථම ධ්‍යානයේ වශයෙන් සඳහන් කරනවා. උද්‍යප්පේ තරුණ අවස්ථාව, කියන්නේ උපක්ලේශ සහිත අවස්ථාව දෙවෙනි ධ්‍යානයේ වශයෙන් සඳහන් කරනවා. ඒක ගෙවම් කරලා යෝගාචරය ඊටාම සමසිතින් නැත්නම් සම රසයකින් භාවනාව ප්‍රතිපදාවට බස ගන්න අවස්ථාව තෘතිය ධානය වශයෙන් සඳහන් කරනවා සාමාන්‍යයෙන් ධාන භාවනා කරන කට්ටියට ප්‍රසිද්ධ කාරණාවක් තමයි තෘතිය ධානය කියලා කියන්නේ manussත්වයේ ඉක්මවපු සුඛය. ඒක නිසා යතෝ යතෝ සම්මසති khණ්ඩානං උද්‍යබ්බයන් ලබති පීති පාමොච්ඡං අමතන්තං විජානතං යම් කිසි කෙනෙක් මතුවෙන මතුවෙන අරමුණ ඇතිවීම නැතිවීම දෙක බලන්න පටන් අරගත්තොත් ප්‍රීති ප්‍රමෝදයක් ලබනවා ඒක අමෘතය හා සමානයි එකෙන් වෙන් වෙන්න හිත දෙන්නේ නැහැ. දිගට යන්න හිතනවා. ඒ නිසා ශුඤ්ඤාගාරම් පවිට්ටස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති යත ධම්මං විපස්සකෝ. ඒ ශුඤ්ඤාගාරයටපත් වෙච්ච වූ ශුඤ්ඤාගාරම් පවිට්ටස්ස සන්තචිත්තස්ස බික්කුණෝ. හොඳ සාන්ත හිතක් ඇති කියන මේවට ලෑස්තිච්ච භික්ෂුවට අමානුෂී රතියක් එන්න පටන් ගන්නවා. මේක ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ලබන්න බැරි සැක නිදිමත ගති මොකක්වත් නැති අවදි භාවයක් එන්න පටන් අර ගන්නවා මේ ධර්ම විපස්සනාවට නම් ගන්න පටන් අර ගන්නකොට. ඒ නිසා මේ අවස්ථාව ඒ ලැබෙන ප්‍රීතිය සුඛය සමතයෙන් ලැබෙන එකට වැඩිය බොහොම සජීවී ගතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක මනුස්ස ලෝකෙක පෙන්නලා නිරූපණය කරන්න බැරි ධර්මතාවයක් වඩටපත් වෙනවා. ඒක නිසාම වෙන්න සරුවත් සංසඳන් කරේ මේක බොහොම වෙහෙසකර කම්මැලිකාරී නීරසකාරී තත්වයක් පාටපත් වුනොත් ඒක දුකක් පාටපත් වුනොත් සරුවචනසිකන පුදුම වෙන්නේ නැහැ මහණි දුක නම් දුක තමයි නමුත් මේක දුක්ඛ ආර්ය සත්‍ය බවට පෙර නොඇසු නොවිරු තත්වයට යනකොට ඇති වෙන සුඛයත් මනුස්ස ලෝකේ විග්‍රහ කරන්න බෑ ඉන්සා යෝගාවචරය ගොළු වෙන තත්වයකටපත් වෙනවා මේක ආවට පස්සේ නමුත් ප්‍රතිපදාවට වැටීම නිසා අර ශූන්‍යාකාරයේ අගය කරන සාන්ත හිත් ඇති අතුරුන්ගේ අසුරපතන තත්ත්වකටපත් වෙනවා. ඒ ඒකට ඒ මට්ටමට ආවට පස්සේ යෝගාවචරයට ඒ මොන ඉදියව්වේ හිටියත් මොන ජීවන රටාවේ හිටියත් කොච්චර පරණ වෙච්ච කෙලස් තිබුණත් ඒ සේරම මතු පිට පීනන්න වගේ ඒව උඩ පීනන්න වගේ පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපිට දෙන්න පුළුවන් නම් යම් කෙනෙකුට දායාදයක් වශයෙන් දෙන්න තියෙන වටිනාම දායදි තමයි මේක මොක මේන් එහාට ආයාට එච්චර අත්වල දෙන්න ඕන කමක් නැහැ දැන් තන තන වඩාගෙන යන්න පුළුවන් මේකෙන් අදහස් කරන්නේ තාම සෝවන් වෙච්ච බවක් තාම මේ මාර්ගයේ තමයි තියෙන නමුත් ජයකනුව පෙනෙන්න පටන් ගන්නවා වගේ වෙහෙසයි හරීම කියනවා නම් බොක්සින් ගේම් එක නම් දැන් අන්තිම වටේ වගේ ගිහිලා තියෙන දෙපැත්තටම හෙම්බත් එහෙම නැත්නම් රටහරා දිවීමේ තරගයක නම් එකම පිට්ටනිය වටේ 15 රවුමක් විතර නම් මෙයා 10ක් 15ක් ගිහිලා කටෙන් සෙම දාගෙන තමයි දුවන්නේ. නමුත් දැන් දන්නවා දැන් අවසාන වලයට කිට්ටු කරගෙන ඉන්නා වගේ ඒ පුදුරට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසා වෙන්නේ නැති ওই මහසි භාවනා ක්‍රමයේ සඳහන් කරන්නේ අඩුම ගාන යෝගාවචරයා මට දැන් තනියෙන් භාවනා කරන්න පුළුවන් කියන தත්තට එන්න නම් මේ தත්තරවත් ඇවිල්ලා තියෙනවා. ආවට පස්සේ වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ යෝගාවචරය අර උපක්ලේශ ධර්ම වල ගැළවිච්ච පන්නරේ නිසා මොන තරම් වටනොත් නැවතත් ආයෙ නැගිටවා ගන්න පුළුවන්. නැගිටින්නෙම මේට වැඩිය හොඳ පන්නරකින් හොඳ කල්යාණ මිත්‍රයන්ට හොඳ ධර්මතාවල. ඒක නිසා මෙතෙන්ට එනකන් කියන ඥාන ටික හරි වැදගත්. මේ ටික ඇත්තටම ගැඹුරු ධර්ම තිබුණාට මේක අර කන්දක් උඩ තියෙන විශාල ගලක් මේ වලේ මතු කරලා තාරිය දාලා කොහොම හරි වලකටෙන් එළියට තල්ලු කරගත්තා වගේ තමයි. ඊට පස්සේ ගන් දනව් තලාගෙන යන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ වලක්වන්න බෑ. ඒ වගේ තමයි මේ ඥානෙ වගේ ආවට පස්සේ ඒ යෝගාවචරයට බොහෝ වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන් ගතිය වරින් වර කැඩුනත් භාවනාව තමා විසින්ම නැවත නැගිටවා ගන්න පුළුවන් තත්ත්වෙ ඉන නිසා යෝගාචර සෑහෙන ස්වාධීනත්වයක් ලබනවා. ඒකයි අර අමානුෂී රතියක් නැත්තම් manussත්වයේ ඉක්මවාගේ රතියක් එන්නේ තමන්ගේ ගැලවීම තමන් තුළ බව තේරෙන පටන් ගන්න නිසා. ඉතින් මං හිතන්නේ මේ දක්වනං ඒ කියන්නේ ඔය කාංකා විතරණ විසුද්ධි, ditthi විසුද්ධි කියන තැන දක්වනං ඕනේ ආගමකින් යන්න පුළුවන්. ඕනේ භාවනා කියන්න පුළුවන්. නමුත් මේ ditthi visuddhi කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන එකෙන් තමයි බෞද්ධයාට පව යන්න බැරි. ඒක නිකන් මේ ඔටුවෙක් ඉදිකටු හිලක් කරා යන්න හදනවා ඒක අමාරුකම තියෙන්නේ මේක පිළිබඳව පිළිගැනීම පිළිගන්න ගන්න අමාරු සංසාර පුරා පැතිරිච්ච ගතිය. ඒ නිසා මේක සම්බන්ධයෙන් අර පොත් ලියන ඇත්තෝ, බණ කියන ඇත්තෝ සෑහෙන විස්තරයක් දෙන්නේ තොරතුරු දෙන්න ඕනකම නිසා නෙවෙයි මෙන්න මේ තොරතුරු එනකොට ඒක නිසි ක්‍රමයට නැත්තම් සම්‍යද්දෘෂ්ටියට දාලා නැවත නැවත නැවත ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැතුනොත් යෝගාවචරය කරන්නේම මේ පෑදිදියට බොරදියේ දාගන්නේ. එහෙම නැත්තම් ආකූල ප්‍රවාහ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න එක. ඉතින් ඒ නිසා එවැනි தත්ත්ව ඉක්මපු යෝගාවචරය අතර ඉඳ ලැබුණොත් හරි වාසනාවක් තේරෙන පටන් අර ගන්නවා මේක හැක්කක් ලෝකේ වෙන දෙයක් කියලා. එහෙම නැතුව සාමාන්‍ය කාමභෝගී පුද්ගලයන් අතර ඉන්න පටන් අරගත්තොත් හරියට කෙනෙහිලියෙන්න පටන් ගන්නවා. එවැනි පුද්ගලයෙකුට නම් දෙන්න තියෙන එකම උපදේශය තමයි මේක හංගල කරන්න. කිසිසේත්ම කියාපාන්න නැතුව. නමුත් මේ යෝගාවචරයට අර උපක්ලේශවලත් කියන කියුණා මේ වෙලාවේදී ටිකක් උද්දච්චයක් එනවා කියාපාන්න වෙන ගතියක් එනවා. ඒක නතර කරගන්න. ඒකට හොඳ නිදර්ශන වශයෙන් අපේ ඔය මහා ශුන්්‍යත චූල ශුන්්‍යත සූත්‍රවල සප්පුරිස සූත්‍රවල සරුවචන්සේ පෙන්ලා දීලා තියෙනවා මහායාන සූත්‍ර දෙක තුනක් මම කියෙව්වා ඇත්තටම බලනකොට අපි හුඟක් වෙලාට ඒවා විවේචනය කරන ඒවා බුද්ධ භාෂිත නෙවෙයි කියලා හැබැයි මේ කාරණා නම් හරියටම කියලා තියෙනවා භාවනා කරන එනකොට හරියනවා නම් පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න කිසි කෙනෙකුට මේක අහුවෙන්න තියන්න එපා ඒ තියෙන හැම වෙලාවකම තණ්හාමාන දිටි වැඩෙනවා. මට හරි කියලා හිතනකොටම තණ්හාමාන දිටි වැටෙනවා. මං ඉන්නේ මොන මට්ටමේ කියලා අහනකොටමත් වැටෙනවා. මොකක්වත් ඕනේ නැහැ. Tamanne කරලා තියෙන මේ ගත්ත ගැම්ම දිගට ගෙනියන එකයි. පුළුවන් තරම් අර පරතෝ සංකල්පය විස්තර කරන්න තියෙන කිට්ටිම වචනේ තමයි මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියන දර්ශනයෙන් බලාන යන එකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචරයට ඒ වෙනකොට ඒක පිළිබඳ ගැම්මක් ඇති වෙලා තියෙනවා. ඒ ගැම්මෙන්ම තමයි ඉදිරියට කඩාන යන්නේ. ඒකට වෙන්න නිසා වෙන්න ඇති පොත්වල මේ දැනුම් සම්භාරයක් මෙතන සංග්‍රහ කරලා ප්‍රස්ථාර කරලා ලයිස්තුගත කරලා තියෙන්නේ. ඉතින් ඒක යෝගාවචරය හරියට දැනගෙන කියවන්නේ මේවා කියවට රහත් වෙන්නෙත් නෑ. මේවා කියවට ලොකු වෙනසක් වෙන්නේ අර මුල් ඥාන ටික ඇවිල්ලා මෙතෙන් එනකොට මේ දෙන දේවල් විලෝපණයකටපත් කරන්න නැතුව නියම ක්‍රමයට මලක් පිපෙන්න වාගේ විකසිත වෙන තාලෙට අනුග්‍රහ කරගන්න පුළුවන් වුණොත් ඒක ඉතින් හැබෑ වෙනසක් ඇති කරනවා. ඉතින් අද මේ ධර්ම කොටසත් අහලා බණ භාවනා කරන ඇත්තන්ට ඒ මට්ටමට එනකොට බාධා කරගන්න නැතුව ඒ බුද්ධ ආදී උත්තරමයන් වහන්සලා එහෙම නැත්නම් ඒ ආර්යයන් වහන්සලා ගමන් කළ ක්‍රමයට ඉදිරියට ගමන් කිරීමෙන් තමන්ගේ ශාසනයට අනුග්‍රහ කරලා බාහිර ශාසනයට අනුග්‍රහ කරලා ශාසනයෙන් ගන්න දෙන උපරිම ලාභේ තමනුත් අරගෙන ශාසන කරන දෙන උපරිම සේවෙත් මෙච්චරයි. ඒ සේවයත් කරගෙන මේ ගත කරන භාවනා ජීවිතයේ භාවනා කියන්නේ භාවනා පන්තිය කියලානේ. ඒ පන්තියෙම උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැයකුත් කාලක් විතර අරගෙන තියෙනවා. ඉතින් හමාර කරන්න ඉස්සලා දවසේ කටයුතු මේ සම්බන්ධව හෝ නැත්නම් වෙලාවට සුදුසු වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. පහසයන් සිල් කිල්ලකව සිල් කියලා තියෙනවා කියලා Tamanට දැනගන්න පුළුවන් Tamanගේ ඒ කරන ක්‍රියාවලින් පිටට දේවල් වලින් සිල්යක් කියන කියලා ඉතර සමාධියක් ලබාගෙන සමාධියක් කියන කියලා හිතන්න ප්‍රඥාව තියෙනවා කියන එක කොහොමද දැනගන්න බැරි එකක් තමයි දුක දැන ගැනීම ප්‍රඥාවෙන් දුක දැන ගැනීම කියන්නේ අන්න භාවිතයන් දුක පරිණයයි ඒක ප්‍රඥාව ප්‍රයෝග කරගෙනම දුක ඉඳලා මොන විදිහට ඒක ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද මොකක්ද කියවෙන්නේ මේ? ඒ කියන්නේ ප්‍රඥාව කියන එක අ මොකක්ද ක්‍රමයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට දැනගන්න තියෙන ප්‍රඥාව කියන්නේ ක්ෂණ බංගුර දෙයක්. එහෙම ප්‍රමාණ කරන්න, මනින්න, කිරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ඒ වෙලාවේ මතුවෙන්න ඕනේ. ඉතින් මේ මෙතන වෙන විදිහකට කියන්න පුළුවන් ප්‍රඥාව කියන්නෙම අවිද්‍යාව නැතිකම විතරමයි වෙන අලුත් අල්ලන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙනවනම් ඒක ප්‍රකාශ වෙන්නේ තණ්හා මාන දිටි තුනේ. නැත්නම් ලෝභ දෝෂ මොහොවලී. එහෙම නැතුව වෙනම ප්‍රඥාවක් කියලා එකක් නැහැ. ප්‍රඥාව කියන්නේ තමන්ගේ අවිද්‍යාව මෙච්චරයි කියලා දැනගන්නකම. ඒක හොඳට පැහැදිලි වෙනවා මේ ගැඹුරෙන් බලනකොට ඔය සලායතන විභංග සූත්‍රයේදී ඒ සරුවචනාංශයේ ගෙන්නිලා ගෙන්නිලා අන්තිමට සඳහන් කරලා තියෙනවා අවිද්‍ය විද්‍යාව මතයි අවිද්‍යාව පිළිලා තියෙන්නේ කියලා. ඒ දෙක අන්‍යමන්‍ය ප්‍රත්‍ය වෙනවා. Tamange අවිද්‍යාව ප්‍රමාණය දැන ගැනීමටමයි ප්‍රඥාව කියන්නේ. මෙයාගේ පිළිබඳ දැන ගැනීම මගේ ප්‍රඥාව නෙවෙයි. මම දෙයක් දැකපුවාම මෙච්චර විදිහට ඒක අල්ල බදා ගන්නවා මෙච්චරක් එකක ගැටෙනවා මෙච්චරක් එක පිළිබඳ මෝහයි කියලා තමයි ළඟ තියෙන මේ නොදැනුවත්කම තමයි ළඟ තියෙන මේ දේවල් පටලවා ගන්න ගතිය පිළිබඳ අවබෝධය ලැබනකොට ඇඟ කිලිපොළනවා ඇඟ කිලිපොළලා යනවා මේක කවුරුත් කරපු හුනියමකුත් නෙවෙයි තමන් කරගත්ත දේකුත් නෙවෙයි මේක පිළිබඳ දැකීම පහළ වෙනකොට ඒක සම්පූර්ණ අහම්බෙක සිද්ධ වෙනවා ක්ෂණ බංගුරයි ප්‍රඥාව කියන එක අවිද්‍යාව ප්‍රමාණය දැන ගැනීම මටමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ නිසා සබ්බ පාපස්සා කරනම් කියන එකටයි කුසල සුපසම්පදා කියන්නේ. පින් කරනවා කියලා දෙයක් ලෝකේ නැහැ. පව් නොකර සිටීම. Tamange තියෙන මේ දේවල් අවුල් කරවන්න ගතිය. Tamange තියෙන මේ පෑදිදියට බොරදිය දමා ගන්න ගතිය. Tamange ළඟ තියෙන මේ හොද හොද මඩේ දාන ගතියම අපි මේ එක එකනට හේතු කරන්න හදනවා අතීතයට හේතු කරන්න හදනවා කියන්නේ මොන තරම් මේ වංචනික වැඩක්ද කියන එක තේරෙන පටන් ගත්තාම එක පැත්තකින් බැගෑ පැත්තක් ඇති වෙනවා. ඒක තමයි මහා සංවේගයක් පහළ වෙනවා මේ කවදානම් මේ සංසාරගත සත්‍යය ගොඩ එයිද? ඉච්චර මේ ප්‍රඥාව කියන්නේ එහාට වෙන මේ ක්‍රිස්ටලයිස් කරලා තියාගෙන ඉන්න පුළුවන් දෙයක් ප්‍රඥාව කියලා වෙනම දෙයක් නැහැ. අවිද්‍යාවේ අභාවයමයි. ඊට පස්සේ ප්‍රශ්න කරන්නේ නෝ විද්‍ය අවිද්‍යාව ප්‍රමාණ කරන්නේ කොහොමද කියලා. අවිද්‍යාව ප්‍රමාණ කරන හැටි තමයි සරුවත් නැන්නේ තණ්හා මාන දිට්ටි වශයෙන්. එහෙම නැත්නම් ලෝභ දෝෂ මෝහ වශයෙන් පොඩ්ඩක් පෙන්ලා දීලා තියෙනවා. ඒක දන්නවනේ අපි. උදාහරණයක් වශයෙන් කියනවා අප්‍රමාදය කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි ප්‍රමාදයේ නැතිකම. ප්‍රමාද නොවීම කියලා තමයි අප්‍රමාදයට අර්ථකථනයක් දෙන්න තියෙන්නේ. නැත්නම් වර්තමානයේ කියන එක පෙන්නන්න කියන්නේ තියෙන්නේ ඊයේත් නෙවෙයි හෙටත් නෙවෙයි කියයි. නමුත් වර්තමානයේ අල්ලලා මට ගෙනත් දීපන් කිව්වොත් අපිට බෑ. ඒක ගෙනත් දෙලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට පෙන්වන්න පුළුවන් ඒක කැරිච්ච වෙලා තමයි ඊයේ කියන්නේ. ඊයේ කියන්නේ වර්තමානයේ නෙවෙයි. හෙට නෙවෙයි. ආන්නේ විදිහට මේ සත්‍ය ළඟට එනකොට ව්‍යාකරණය සහ භාෂාව අසරණ වෙනවා. ව්‍යාකරණය සහ භාෂාව අන්තභාගයට වැටෙනවා. කියාගන්න බැරුව යනවා. ඒ නිසා අනිර්වචනීයයි කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. නමුත් අපි කිය අනිර්වචනීයෝදේ නිර්වචනය කරන්නේ ඊට ප්‍රතිපක්ෂ ධර්මයේ නිර්වචනය කිරීමයි. විද්‍ය අවිද්‍යාව නිර්වචනය කිරීමෙන් ඒකේ අභාව ප්‍රඥප්තිය තමයි විද්‍යාව කියලා කියන්නේ. මෙතෙන්දී අනකොට අපේ මේ සාමාන්‍ය භාෂාව කතා කරන දේවල් ඒ ඒ ව්‍යාකරණේ ඒ මේ භාෂාවේ තියෙන ව්‍යංජන අනුව්‍යංජන සීරම අසරණ වෙනවා. ඒ නිසා යමක් භාෂාවට නැංගුවේ හැකිනම් ඒක පරමාර්ථ වශයෙන් කියන්නේ සත්‍ය නෑ එතන. යමක් භාෂාවට නැංගුවේ හැකිනම් ඒක නෙවෙයි සත්‍ය කියන එක ඒක දී යති සාධකයක්. හැබැයි සත්‍යයට මඟ පෙන්නනවා. ඒක නිකන් උපමාකට මේ සෙන් බුද්ධ ධර්ම කියනවා. මෙතන හඳ පායලා තියෙනකොට ගුරුනාංශ කියනවා ගෝලයට කතලා මෙන්න හඳ කියලා. ඒ ගුරුනා ගෝලයා මේ ඇඟිල්ල උඩ බලලා කියන ඔක්කො මෙතන හඳ නැහැ. ඉතින් මෙයා මෙයා තර්ක කරනවා ගුරුවරයාගේ ඇඟිල්ල කෙලවර බලලා. එයා දන්නේ ඒක දිගේ ඉදිරියට යන්න ඕනේ. හඳ බලන්න ගුරුවරයා කරන්නේ දැක්වීමක් පමණයි කියලා. ඒකෝ දෙයාගේ විද්‍යාව මේ තර්ක ශාස්ත්‍රය සහ අක්ෂර ශාස්ත්‍රය සහ භාෂාව දිගේ අන්තිමටම ගිහිල්ලා ඇඟිලි තොට දිහා බලන කෙනා ගුරුවරයා බුරුණ කියන්නේ මේ කෙලවරේ හඳ නැහැ. එයා දන්නේ ඒක දිගට තමන් කළ යුතු ප්‍රක්ෂේපණය කර ගන්න දන්නේ. ඒක නිසා බුදුජානනාංශ මේ බබාගේ භාෂාවෙන් තමයි මේක කියලා දීලා තියෙන්නේ. ඒක දිගේ අපි කළ යුතු යමක් තියෙනවා. අපි ඒ ඒ දිගේ වේගයේ දිගේ පනින්න ඕන. ඊට පෙන්නන පස්සේ තමයි අපි කියලා සත්‍යය හැප්පෙන්නේ. නැත්තම් ඥානෙ හැප්පෙන්නේ. ස්තුතියි. දෙයක්ද කියලා දාන්නේ. ඔය කොයි එකත් වගේ වළංගු විපස්සනාට. ඒකත් විපස්සනාට අරමුණක් තමයි. එහෙම නැත්නම් සම්පූර්ණ සක්‍රීය බවක්, පූර්ණ වේගයක්, පූර්ණ ශක්තියක් ඒකත් විපස්සනා තමයි. විපස්සනාවට මේ මේ අහවල් දෙයමයි අරමුණ කියලා ඒ පිටු කරන්න ගොනු කරන්න පුළුවන් ගතියන්නේ මේ සෑම දෙයක් පිළිබඳව දත යුත්තක් තියෙනවා ධර්මතාවයක් තියෙනවා සෑම ධර්මතාවයක්ම විපස්සනාට ආහාර වෙනවා විපස්සනාට විතරක් ආරම්භන නැහැ සමත සමාධියත් උඩට යනවා කියන එක තනි වචනෙන් කියන්න බෑ. ඒක එකන දාගන්න වචනේ එහෙම බුදුරජාණන්සේගේ කිසිම පොතක සම සමාධි කියන්නේ උඩට යෑමක් කියලා පෙන්නලා නැහැ. ඒ ඉතින් අපි අපි අපි ඒකට දීලා තියෙන සංඥාව තමයි ලේබල් එක තමයි. අපි කියන්නේ සමත සමාධිය කියලා කියන්නේ ටාගට් එකට වෙඩි තියවිල්ලක් නම් විපස්සනා සමාධිය කියන්නේ පිම්මට වෙඩි තියවිල්ල කියලා නානා ප්‍රවිදියට මේක කිව්වට සත්‍යයෙන් සංනිවේදනය කරන්න මේක අත්දකලම බලන්න. අත්දකලා බලන්න තමයි මේ උපමා උපමේය නිදර්ශන වශයෙන් අපි eh, මේ ධර්ම කොටස ඉදිරිපත් කරන්නේ. මෙහෙම ඒ කියන්නේ අපි දැන් පොඩි දරුවෙක් eh, නැගිටලා හිට ගන්න හදනවා කියන එකේ දරුවගේ ජීවිතේ ලොකු දෙයක් නේ. මේ හිට තනි කකුලෙන් හිට ගන්නවා කියවා ඒ කියන්නේ මිනිස්සයා මන මේ කෙලින් හිට ගන්න සතුන්ගෙන් දෙපා සතුන්ගෙන් මිනිස්සයා තියෙන කෙලින් වෙනවා කියන එක හරි ලොකු සර්කස් එකක් අපි පයින් හිට ඇවිදිනවා කියන එක. ඒ ළමයා පොඩි දරුවා මෙහෙම නැගිටතර පස්සේ ඒ දරුවා පොළවේ හිටගත්තට පස්සේ නිකන් වැනි වැනි තතන තතනනේ ගැම්ම ගන්න ඊට පස්සේ හිට ගන්නවනේ. ඊට පස්සේ පොළවේ ඇවිදිනවනේ. අපි හිතමු එයා පෙරලෙන බැරල් එකක් උඩ ඇවිදිනවයි කියලා. පෙරලෙන බැරල් එක ඇවිදිනවා කියන එක දන්නවද? එතකොට පොළවේ පයින් යන මනුස්සයාගේ පෙළවෙන බැරල් එක ඇවිදින මනුස්සයාගේ සමතුලිතතාවය කියලා එකක් තියෙනවා. සමතුලිතතාවය දැන වැටෙනවනේ. පොළවේ සමතුලිතතාව ගැන ස්ථිර සාර දෙයක් මත සමතුලිත කරන එක. අරකේ තියෙන්නේ පෙරලෙන බැරලයක් උඩ සමතුලිතතාවය. ඒ තමයි ඒ ඒ චිත්තක්ෂණේ සමතුලිතතාවය අවශ්‍යයි පෙරලෙන බැරල කියන්නේ එකනට. පොළවේ ඉන්න එකනට පොළවෙන් බාධාවක් නැහැ නේ. ඒක නිසා එතන ඒක කියන්නේ එක දිගට පවතින සමාධියක්. අරක නෑ එතන එතන උපදින සමාධියක් තියෙන්නේ කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නෑ. ඒ නිසා විපස්සනා සමාධිය පෙරලෙන බැරලයක් උඩ කරන සමතුලිතතාවය වගේ. සමත සමාධිය කියන්නේ මේ පොළොව උඩ හිටගෙන ඉන්න ගන්න සමාධියක් වායක. එචා විපස්සනා කාර්ය සෙල්ලක් කාර්ය. ඒ නිසාම ඒකේ විචක්ෂණ බුද්ධියට ඉඩ තියෙනවා. විපස්සනා සමාධියේ විචක්ෂණ බුද්ධියට ඉඩ තියෙනවා මේ ඉන්න බැරල් එක වෙනස් වෙන සුළු දෙයක් බව. ඒක දුකට හේතු වෙන දෙයක් බව. ඒක මේ සමාධියෙන් පරිබාහිරව වෙන දෙයක් බව දැනගන්න පුළුවන් ඒ සමාධියේ ඉන්න ගම. අමාරුයි තමයි. පොළවේ ඉන්නකොට එම හොන ඕනකමක් ඇත්තෙත් නෑ. ඒකට යොමුකුත් නෑ. යොමු කරවෙන්නෙත් නෑ. නිසා විපස්සනා සමාධිය එතන එතන උපේන දේ උනාට ඒක අර විමසුන් නුවණ විනිවිදන ගතියට ඉඩ තියෙන්නේ විපස්සනා සමාධිය පමණයි. ආශිර්වාදයක් කියන්න ගියවුවත් ඇඳුම් ඇඳිල්ලක් වෙනවා. ආලවට්ටම් කරන්න නැතුව මේක මෙහෙමම. කියන්නේ ඇති හෙළුවෙන්ම බාර ගන්න එක. ඇඳුම් අඳන්න ගිය ගමන් නරකට ඇඳුවත් ඇඳත් ස්කැන්නිලක් වෙනවා. මේ පවතින හැටියට තමයි යථාභූත ඥානය කියලා කියන්නේ. අපි ඒකට විතර බය නැහැ මොකේටවත්. ඇති හැටි එනකොට මේකට කියන්නේ අපි ප්‍රේතෙක් දැක්කා යකෙක් දැක්කා කියලා දුවන්. දකින්නේ තමන්මයි. ඒ ප්‍රේතයා ප්‍රේතයා ස්වරූපයෙන් දකින්න පටන් ගත්තාම දුවනවා. ඒක මේ මම දැක මේ ඊපිරද පොත කියනකොට ලොකු සාන්තිලියලා තියෙනවා මහගන්ධිය බ්‍රාහ්මණයට කියලා තියෙනවා යථාභූත ඥානෙ දස පහළ වුණාට පස්සේ උඹේ ප්‍රകൃතිය උඹට පෙනේ. ඒ පෙනුනොත් නම් ආයේ මේකට එන්නේ නැහැ. ආයේ ආයේ මට මේ මනුස්ස ජීවිතයක් ලැබේවා දේවාත්මයක් ලැබේවා පුරුෂාත්මයක් මොනවාක්වත් ආයේ එන්නේ නැහැ මොකද මේ එහෙම ගණ්ඩ දෙයක් මේකේ නැහැ. අපි මේක මේ හැඩ වෙනස් කරලා සංස්කරණය කරලා බලන්න ගිහිල්ලා ආලවට්ටම් දාන්න ගිහිල්ලා තමයි ආලවට්ටමට තමයි යහුවිලා තියෙන්නේ. ඇති ඇති වැළුවොත් ඒකේ ඉච්චර මම කියා ගන්න දෙයක්වත් නැහැ. ඒක ස්වභාවය. ඒක මේ අර කැල ඕනේ මේ කැල එපයි කියන දෙයක්වත් නැහැ. නිසා දුක පිළිබඳව දුක කියලා කියන යථාභූතයක් අපි යථාභූතයට තමයි බය. ඇති හැටිය දකින්න කොහොමඩක්වත් අපිට බෑ. අපිට මේක හැඩ ගහන්න ඕනේ. මේක දිගට පවතින්න හදන්න ඕනේ. මේක පතු පරම්පරාවට දෙන්න ඕනේ. මේක සංස්කරණය කරන්න ඕනේ. මේක ස්ථිරධාර කරන්න ඕනේ. ඉතින් කිසිම සතෙක් ওই කොන්ත්‍රාත් එක බාර කරන්නේ නැහැ. මිනිස්සයා විතරමයි. කිසිම සතෙකුට නෑ ওই ප්‍රශ්නේ. කිසිම සතෙක් මේ මේ මම ඉන්න කැලේ මේක මේ මේ වනජීවී ආරසාව කරන්න ඕනේ. පරිසරය රකින්න ඕනේ. උණ්ඩ ගන්න නෑ. ඌ හිතුවා ඒකේ කෑව ඌ ගියා. මනුස්සයාට කවදාකවත් මොනම තාලයකවත් ඇති දෙයක් දිහා බලලා ඒ කරබන ඉන්න පුළුවන් කමක් නැහැ. ඇස් ඇත්තේ අන්ධෙක් විදිහට ඉන්න බෑනේ අපිට. කන් ඇත්තේ බීරෙක් විදිහට ඉන්න බෑනේ. මේක ඇහුණා නම් ඉතින් ආයේ නෑ වේශයක් ගන්නවා පුදුමාකාර විදිහට මම නම් ආරච්චල ඉස්සලට එව්ව වෙන්න දෙන්න බෑ කියලා ඉතින් ඉතින් අත දාන. ඒ ඔක්කොමල ආරච්චල තමයි. එච්චරයි ඉතින් ඕක ඇත්තටම ඕක තමයි පුංචි කාලේ අපි කරේ. කෙරුවේ කියන්නේ කෙරුනේ. දැන් ලොකු වුණාට පස්සේ තමයි අපිට ওই දක්ෂකම අලුත් දක්ෂකමක් බාටපත් වෙලා ඇනිල්ල. අපි අනන සුඛය කියලා එකක් තියෙනවා අහලා තියෙනවා. අනන සුඛය කියලා කියන්නේ ණය නැතිකම. නමුත් ඒකේ අනිත් පැත්ත තියෙනවා අපිට ජීවිතේ පුරාවට තියෙන මේ දේවල් අනන එක. තියෙන විදියට තියෙන්න දෙන්නම බෑනේ. අනන සුඛය තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අන්නවා. ඊට පස්සේ ණය වෙනවා. සංසාරෙට ණය වෙනවා. ඊට පස්සේ අනනේ ණය සුගයක් තමයි තුලා. ඒ නිසා අපි පරණ භාවනා කරනකොට කාය දුස්චරිත, වචී දුස්චරිත කියන්නේ නැහැ කියලා කියන්නේ මොනක් කරන්නේ නැහැ කියන එකයි. ඒක කුසල් කියලා කියනවා. කුසලේ මොකද්ද? පවුණු කරන එක. ඊට පස්සේ චිත්ත සංස්කාරات නැත කරාට පස්සේ කියනවා නිවන් දැක්කයි කියලා උපරිම හරි කියලා. නැගිටපු ගාම මොකද කරන්නේ? ඉතින් අනන්න පටන් ගන්නවා. ඒක නිසා අර ධම්මින් දාමතු කියලා තියෙනවා යෝගාවචරයේකට කෙලස් නොවන විදිහට කළ හැකි එකම දේ හුස්ම ගන්න එක විතරයි කියලා. හුස්මෙන් පිට කරන ඕනම දෙයක කෙලස් තියෙනවා. කෙලස් වෙන්න පුළුවන්. නිසා දුක කියලා කියන්නේ දුක දැකීම කියලා කියන්නේ යථාභූතේ අපිට බැරි දේ එච්චරයි කියලා හිතා ගන්න ඕනේ. මොනම තාලෙකවත් මිනිස්සයාට විතරක් දෙයක් තිබ්බහම ඒක ඒ විදිහේ තියනවා දකින්න බෑ. දැන් බුලත් විදියක් බුලත් කොලේ කන්න ගියත් ඒක නැට්ටයි කොනේ කඩලා කන්න ඕන උට. ඒක නැතුව බෑ. ඒ හැටි. මුන්න දෙයක් ගත්තත් ඒක කරවිල කට ගෙඩිය ගත්තාම ඒක අර කට්ට අයින් කරන්න ඕන. කේල් ගෙඩිය ගත්තාම පොත් අයින් කරන්න ඕන. පාන් ගෙඩිය ගත්තාම ක්‍රස්ට් එක කපන්න ඕන. මේ හැම දෙයක්ම සර්විස් එකක් පටන් ගන්න දෙනවා ඇටිකට්ස් කියලා පටන් ගන්න දෙනවා ඉතින් ඊට පස්සේ කියනවා ඔන්න ෆයිබර්ස් මදි උනායි කියලා ඔන්න ඩයිජෙෂන් අප්‍රස් ඊට පස්සේ වෙනම ෆයිබර් ගන්න ඕනේ. අර අයින් කරව පොත්ත විතරක් කම්පැනි එකෙන් හදලා පෙත් එකට දීලා ඒක ගෙනත් දීපුවා හින්න ගානක් දීපුවා මේක නිකන් බනනා ෆයිබර් එක මේකේ තියෙන්නේ. අනේ රිලව කනකොට අරකට එක්ක කාවුවාම ඌට බනනා ෆයිබරුත් නැහැ, කැන්සරුත් නැහැ, කිසිම දෝෂයක්වත් නැහැ. අරිලා ඒක මුළු ගේම දිහාම බලනකොට පේනවා මේ කම්පැනි හොඳට දන්නවා මිනිස්සයාගේ තියෙන මේ දුර්ලභකම් ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය. හරි ලස්සනට ඒක හදලා කියලා දෙනවා මෙහෙම කනකොට ඔය කට්ටියට කන්න තේරෙන්නේ අපි කියලා දෙන කන හැටි. කියලා ඕන්න අපිට එනවා මේගොල්ලෝ උගන්වන්නේ. ඔව් මොනක්වත් තිබුණේ නැහැ ළමා කාලේ. මේ වැඩිමහල් වෙනකොට වෙනකොට තමයි අපි ළඟ මේක ඇවිදින අපිට භාවනා කියන්නේ අපි නැවතත් අර හිටපු ළමා සුන්දරත්වයට අනේක මේ බොළඳ වෙනවයි කියන එක නෙවෙයි. දේවල් ওই තියෙන හැටි බලලා එහෙම ඉන්න පුරුදු වෙන එක. ඉතින් ඒක සාමාන්‍ය මං හිතන්නේ විකිනෙන අදහසක් නෙවෙයි මේක. මේක කවුරක්වත් මිලදී ගන්න කැමති නැහැ හැම කෙනෙක්ම කියන්නේ <laughs> මං ඉන්න දන ආරච්චලෙන් තන ඌව වෙන්න දෙන්න බෑ මම හැම කෙනාම පොල් අතර ගන්න හදනවා අර ගත්ත ප්‍රමාණයට කොල්ල බබත් එක දෙල්ලමගේ අතින් ගහුවොත් අත අහු වෙනවා කකුලෙන් ගහුවොත් කකුලෙන් ගහනවා ඔළුවෙන් ගහුවොත් ඔළුව අහුනවා බාම වැඩිච්ච ගම හිවලාවිලා ගන්න කොල්ල බබට පණ නැහැ අපි තමයි ගිහිල්ලා එන්න බබා සෙල්ලම් කරන්න කියලා ඔන්න වැඩේ හරි ලස්සනයි මේක දිහා බලනකොට මම දන්නේ මුළු ජීවිතේම අනුන්ගේ දිහා බලලා hina වෙන එක එච්චර හොඳ නෑ මොකද ශරීර සෞඛ්‍යයට හොඳ නෑ නමුත් Taman දිහා බලලා hina වෙන්න පටන් ගත්තාම මේ මිනිස්සයා කරන්නම් වාලේ කරන්න ගිහිල්ලා අපි කොච්චරක් මෙහෙම අල්ලන්න පුළුවන් ආයේ මෙහෙම කරන්න ගිහිල්ලා අමාරු වෙටලා ඉන්නවද කියලා මේ කිලිම ඇල්ලුවා නම් මොකක්වත් නෑ ඒ නිසා සත්‍ය හරි ඍජුයි නැත්නම් අපි හිතන මේක ඍජු වෙන්න බෑ හරි සමීකරණ දෙයක් වෙන්න නැති සංකරණ දෙයක් වෙන්න නැති කියලා ඉතින් සංස්කරණය කරන්න හදනවා මේ සංකර කරන්න හදනවා නැත්නම් බුදුරජාණන් උගන්වන්නේ හුද්දු සරල භාවයටපත් වෙන්න. තමන්ගේ ප්‍රകൃතියට ආපහු එන්න. පුළුවන් නම් ඒක තමයි අමාරුම ලෝකේ තියෙන අමාරුම දක්ෂතාවය. කිසි නොකිසිවෙක් වෙන එක කියලා ඒකට කියන්නේ කිසිවෙක් වෙන්න හදන එක නෙමෙයි මම දොස්තර කෙනෙක් වෙනවා සිවිල් සර්වන් කෙනෙක් නෙමෙයි නොකිසිවෙක් වෙන්න හදන. ගංගානංගගේ වැලි තලාවේ නිකන් වැලියටයක් වෙන්න හදන. මහමුද්දේ තියෙන දිය කඳුලක් වෙන්න හදන. පවන හමන හවන පමනේ පවනේ කුලම් පොදක් වෙන්න හදන්නේ. කිසිසේත්ම කැපි පෙන්න හදන්න එපා. කැපි පෙන්න ගිය ගමන් බෙල්ලට තුවක්කුවක් එල්ල වෙනවා. නිකාම නිකන් නිකන් අපි කියන්නේ සිටිසන් ජෝන් වෙන්න හදනවා කියලා. නිකම්ම නිකන් අපි සිරිබිරිස් වෙන්න හදනවා. ඈ ඒක කරිල්ලක්ද කෙරෙන කරන දෙයක්ද කෙරෙන දෙයක්ද කියනත් ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් කියන්නේ කෙරෙන්නේ නැහැ. ඒ තරම් අපි කන්ඩිෂන් වෙලා තියෙන නිසා මේක ඩිකන්ඩිෂනින් වැඩපිළිවෙලක් අන්ලර්නින් ප්‍රොසෙස් එකක් නැවත මුල කරා පැමිණීමක් තමයි යෝනිසමනසිකාර කියන වචනේ කියන්නේ ඔච්චරමයි යෝනිසමනසිකාර කියන්නේ හිරපු ප්‍රകൃතියට එන්න හරියමාරු ඒක නිසා වෙන්නදී ਸਰවඥන්සි කියලා තියෙන තරුණ බාල වයසෙන් පටන් ගන්නතරම ලේසි කියලා. ඈ යන්න තියෙන්නේ. නමුත් යන්නේම නැහැ. මොකද ඒ වෙනකොට හරි එන්තුසියාසම් එකක් තියෙනවා ජීවිතය පිළිබඳ සිලිලාරයක් තියෙන නිසා ඌව කර හිටියොත් භාවනා කර හිටියොත් මගේ ඩිග්‍රී කරගන්න හම්බෙන්නේ නැහැ. මම මේ මේ ඩිප්ලෝමා එක කරගන්න හම්බෙන්නේ පස්සේ කරමු කියලා. ඒක තියලා තීන් දඟලන. දඟලන හොඳට අනාගතතර පස්සේ 40 පෙන්නට පස්සේ හරි හරි ශෞත්‍ය පංචස්කන්ධය කියාගෙන ඉතින් පන්තල් යනවා. එතකොට පංචස්කන්ධේ. එතකන්නම් අප්පා. එතකන් නෑ. ඒ අත්ති කෙස් පැහෙන්න ඕනේ. එතකොට නම් ඉතින් හරීම සද්ධාවන්තයි අපේ බුද්ධ ආගම තව මදි මේක නැගිටලා දිනවා කියලා. ඉතින් වැඩට බහිනවා. එතකොට අර ඉඳුරංගේ හරියේ ගිහිල්ලා. එච්චර තමයි. කොල්ල බබත් එක සෙල්ලමක් තියෙන්නේ. මේක පිළිබඳව මේ సౌందర్యාත්මක පැත්තෙන් ලියවිච්ච පොත් දැන් ලියවෙනවා. බුද්ධ ආගම පිළිබඳව ටිකක් ලියවෙනවා. අචාන් ඡාවක මතු කරගත්තා. ඒ වගේම අචාන් බ්‍රහ්මවංශොත් හරියට මතු කරනවා. අවාසනාවට ඔගේ ස්වාංශෙච්චර විපස්සනා පැත්තෙන් කියන්න දාන්නේ නැහැ. කියවන්න කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් සෙන් බුද්ධ ආගමේ තියෙන හරියක් කතා. ඔන්න ওই පොයින්ට් එකට තට්ටු කරනවා. හරියට තට්ටු කරලා පෙන්නනවා මේ මම ආයනේ එන තැන තට්ටුකල වෙනවා නිකන් නොකිසියෙක් වෙන හැටි. ඒක කියලා තියෙන නිවන් දකින්නකොට ගෙම්බෙක් පැන්න වතුරට ප්ලොප් එච්චරයි නිවන කියන්නේ. ওই දෙවි මොනවාක්වත් නෙවෙයි උපකුද්ධිය වතුරට ගෙම්බෙ පැන්න ප්ලොප්. ඒ දණ්ඩේ කොටා යන කලට වැටුනේ ගඟට හුටා. ඉවරයි. ඒක එහෙම කරලා hina වෙන එක අපි හිතන එක හරි අසාධාරණ ඒක හරි නෑ නිවන කියන්නේ ඊට වැඩිය වෙන මොකද්දෝ ක්‍රමයකට යන එකක් කියලා ඉතින් ඉතින් හරිය අපහසුටපත් වෙලා ඉතින් දුෂ්කර ක්‍රියා කරනවා নানা ප්‍රදේවල් කරනවා. මේකේ මොකක්වත් එහෙම දෙයක් ඇත්තේ නැහැ ප්‍රകൃතියේ තියෙන. ඒක හැබැයි Taman දිහාට hina වෙන්න ඉගෙන ගන්න ඕනේ. අනුන් දිහාට ගත්තොත් ඒක පැහැදිලිවම අත්ුක්කංශන පරමම්බණයට යනවා. හැබැයි යෝගාවචරය අතර කරත හැකියි. ඒගොල්ලෝ ඒගොල්ලෝ අපි කිවිසගෙන තියෙන නිසා. මේ නැත්තම් පිටතනට ගියොත් එහෙම මුවින් නොබැන ඇස්සත්තේ අන්දෙක් වගේ කන් ඇත්තේ බීරෙක් වගේ බලාගෙන එකයි තියෙන්නේ. සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ